දායි ශීල දිනාටම තෙරුවන් සරණයි අපේ භාවනා අලතරණ හැටියට අද ඉදලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා කාලයයි. ඉතින් ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතර වාරදී කාට හරි සාකච්ඡාවට විවෘත සාකච්ඡාවට සම්බන්ධ වීමේ අදහසින් ප්‍රශ්න ප්‍රකාශන හෝ කිවිචිදක් තියෙනවා කරුණාකරලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ අතරමැද මේ ලිඛිත ප්‍රශ්න දිගේ අපි ඉස්සරහට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ චේතනාවකින් තොරව සිදුවන ආස්වාසයේ හේතුඵල අනුව ධම අනුව තෝරා දීමේදී ආස්වාසය ඇතිවීමට හේතු වන්නේ ප්‍රස්වාසයේ ගෙවීම යාමයයි සැලකීම හරිද ඔබ වහන්සේට නිදික් නිරෝගී සුව අත් වේවා මේක ඇත්තටම වෙන් කරලා තියෙනවා සචේතනික සිදුවෙන ආස්වාදය සහ අචේතනිකව සිදුවෙන එක. මේකේ සචේතනිකව ඒක අයින් කරලා කතා කරන්නේ අචේතනිකව සිදුවෙනකොට ආස්වාසිය ඇතිවීමට හේතු වන්නේ ප්‍රස්වාසයේ ගෙවීම යාමයයි සැලකීම හරිද? මේක ඇත්තටම පොතේ නම් නැත්තම් ධර්ම සාකච්ඡාවේ ගොඩක් දේවල් කියන්න පුළුවන්. Taman ඒක දිහා බලන්න කියන එක තමයි මේ විපස්සනා කරන්න කියලා කියන්නේ. ආස්වාසයේ එන්නත් ඉස්සරලා ආස්වාසය දිහා බලා ඉන්නවයි කියලා කියන්නේ මොකද මේ ආස්වාසයක් මේ අපේ මනාපයක් නැතුණත් කොහොමද වෙන්නේ කියන බලන්න. ඒ බලන එක තමයි විය යුත්තේ. ඒක ප්‍රස්වාසයේ ගෙවි යෑම නම් ඉතින් මරණයට පස්සෙත් ආස්වාසය එන්න ඕනේ නේ. එන්නේ නැහැ. මරණයට පස්සේ එන්නේ නැහැ. මොකද ගෙවුණා ඉවරයි. ගෙවිච්ච හේතුවක් වෙනවා නම් මරණයේදී ප්‍රස්වාසයේ ඉවරනට පස්සේ ආස්වාසය එන්න ඕනේ. මෙන්න මේ වෙනකොට ඇතුලෙන් එනවා ලොකු අවශ්‍යතාවයක්, හිගයක්. ඒක මේ චේතනාවක්ද ආවේගයක්ද කායික අවශ්‍යතාවයක්ද ඒ ටික තමයි යෝගාවචරය වැදගත්ම දෙයක් විදිහට බලන්නේ ඉතින් ඒක නිසා ආස්වාසේ අනාගත වශයෙන් බලනවායි කියලා කියන්නේ එnde ඉස්සෙල්ලා ආස්වාසිය දිහා බලා ඉන්නවායි කියලා කියන්නේ කොහෙන්ද මේ එnde තියෙන එළවුම කොහෙන්ද මේ එnde තියෙන අවශ්‍යතාවය එන්නේ කියන එක බලන එකයි. ඉතින් මේක ආස්වාස් ප්‍රසවාස විතරක් නෙවෙයි අපි යමක් දිහා බලා ඉන්නකොට ඇස්පිල්ලම් ගහන්න තියෙන ආසාව කොහෙන්ද එන්නේ? එහෙම නැත්නම් අතක් පයක් හොල්ලන්න ඒ කියන අවශ්‍යතාවය කොහොමද එන්නේ කියලා බැලුවොත් ඒක මහගුප්ත දෙයක්. එතන නාම රූප දෙකේ සම්බන්ධතාවයක් තියෙනවා. තමන්ගේ හිත දියුණු වෙච්ච මට්ටමේ හැටියට එනේන උත්තර වෙනස්. ඉතින් මේක මේ දෙයන්නාසික මනාපයට කියන එකයි ඔය ඇදහිල්ලේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේක ඔයගොල්ලෝ හැතන්න යන්න එපා. ඒක යන්ත්‍රය හදනකොට දෙයන්නාංශය දීලා තියෙන මෙහෙම තමයි කියලා කියනවා. ඒ සර්වඥාංශයේ සීලයක් පිළිටවාගෙන සමාධියක සතියක ඉඳලා සමාධිමත්ව බලාන ඉන්නේ කියලා කියනවා. මොකද්ද වෙන්නේ කියලා. ඒක කාගෙන්වත් අහන එක නෙවෙයි. කෙරෙන්න ඕනේ භාවනා කරන කෙනෙක් මේ මොකද්ද වෙන්නේ කියලා බලන එකයි. නම් මේකේ යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ආස්වාසිය ඇතිවීමට හේතු වන්නේ ප්‍රස්වාසයේ ගෙවී යෑමයි සැලකීම හරිද කියලා යහලා තියෙන නමුත් ඒක නිරීක්ෂණය කරලා යාක බලන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. එතකොට Tamanටම Tamanගේම අත්දැකීමේ මේ දෙක එකිනෙකට මාරු වෙන හැටි කොහොමද සිද්ධ වෙන්නේ? ඒකෙන් ගන්න යමකට යමක් හේතුවක් නැතුව සිද්ධ වෙන්නේ හේතුව මොකද්ද කියලා බලපුවාම එකකින් දැනගත්තොත් ආස්වාස් ප්‍රසවාසයෙන් දැනගත්තොත් හිත ඕනම දෙයක් පහළ වෙනකොට ඒකේ හේතුව හොයන්න ලෙඩක් වෙනකොට ලෙඩේ හේතු හොයන්න වාගේ ප්‍රශ්නයක් වෙනකොට ප්‍රශ්නේ හේතු හොයන්න වාගේ මේ ප්‍රත්‍ය සොයා ගැනීම ඇති හැටිය සොයා ගැනීම කුතුහලයක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් ඒක හරිය වටිනවා යෝග ජීවිතේට ඒ නිසා මේ ප්‍රාසවාසයේ ආසවාසයේ ඇතිවීමට ප්‍රධාන හේතුව අහවල් එක කියලා එකක් කියන්න අමාරුයි භවයේ පැවැත්ම තමයි භවයේ පැවැත්මීම සඳහා ඒ ඇති කරන ගමනේදී මේ හැම වෙලාවෙම මෙරි මෙරි උපදිනා වගේ භවයේ පවතින තාක් ආස්වාස් ප්‍රසවාස දෙකෙන් කාය සංස්කාර දෙක දිගින් දිගට දිගින් දිගට සිද්ධ වෙනවා. එතන ඇති වෙන ඒ තෙරපුම, එතන ඇති වෙන අවශ්‍යතාවය සාමාන්‍ය කියනවා මේ ජඹුරු වතුරකට බැහැලා ඉන්නකොට හුස්ම ගන්නෙම නැතුව ඒ මනුස්සයාට ඇති වෙන පුදුමාකාර බයක්, චකිතයක්, කුතුහලයක්, එළවුමක්, තල්ලුමක් මේ කුප්පණ ගතියක් කොහොම හරි ඔලූසලා හුස්ම ටිකක් ගන්න වගේ අන්නේ වගේ තමයි ආශ්වාසයේ නතර වුණාට පස්සේ ප්‍රශ්වාසය දිහා සැලකිලිම බලන හිටියොත් ඒ වේගයක් ඇති වෙනවා ඒක නිරීක්ෂණය කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා ගරු ස්වාමීන් වහන්සේ සීත සමාධිගත කිරීම සඳහා කසින කොයිතරම් ප්‍රයෝජනවත් වේද ඉතින් ඒක ඇත්තටම මෙහෙම ප්‍රශ්න කියන්න පුළුවන් සමහර යෝගාවචරීන්ද ඒක තමයි එකම ක්‍රමයේ වෙන්නේ තව සමහරෙකුට ඔය දැන් කරන විදිහට ආනාපාන දිගේ එහෙම නැත්නම් ධාතු මනස්කාර දිගේ එහෙම නැත්නම් බුද්ධානුස්සතිය ආසි වගේ දේවල් යන්න පුළුවන්. ඉතින් කසිනත් 10ක් අපේ සමසතලිස් කර්මස්ථානවල පෙන්ලා තියෙනවා. ඒකත් ඉතින් කියන්න පුළුවන් 40න් 10ක්ම කසිනමයි. නමුත් මේ කාලේ ඒ සමත භාවනාව විශේෂණය කරන අය අර ගොඩ දෙනෙක් ඒක කරන්නේ මේ මේ අවසාර කායනපසනාදිගේ නැත්නම් විපස්සනාවට ගැලපෙන අරමුණක් දිගේ තමයි යන්නේ. නමුත් කසින මුල් කාලේ විසුද්ධි මාර්ගයේ විමුක්ති මාර්ගයේ ලියන කාලේ ප්‍රධානම තිබුණ භාවනා ක්‍රමයක්. ඒක නිසා මේ දෙකේ සමාන්තරකමක් පෙන්නනවා. විමුක්ති මාර්ගය කියලා කියන ඔය විසුද්ධි මාර්ගවත් කලින් දීවිලා තියෙන මහයන්ට බර පොතේ මේකෙයි කසින භාවනා සමානකමක් තියෙනවා. නමුත් විසුද්ධි විමුක්ති විසුද්ධි මාර්ගයට යනකොට කසිනේ රවුම් වෙලා තියෙනවා. විමුක්ති මාර්ගයේදී ත්‍රිකෝණාකාල සහ හතරස් වගේ කියන හැඩත් කල් ආදි කාලේ පාවිච්චි වෙලා තිනවා කොහොම හරි මේ දෙකේ අන්තර්ගතයේ ලොකු වෙනසක් වෙලා නැහැ ඒ නිසා සමහරු පෙළඹෙනවා විසුද්ධි මාර්ගය විමුක්ති මාර්ගයේම සංස්කරණයක් කියලා ඔය කසින දිගේ කතා කතා කරනකොට විමුක්ති මාර්ගයේ කසින කතා කරන්නේ ත්‍රිකෝණාකාර කසින හතරස් කසින සහ රවුම් කසින විමුක්ති මාර්ගයේ විසුද්ධි මාර්ගයට එනකොට ඒක රවුම් එක විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දවස්වල කසිනෝ පිළිබඳව මේට වැඩිය ලොකු මේ යදවුමක් තිබිලා තියෙනවා. හැබැයි හුඟක් වෙලාවට මේ ඒ කාලේ මේ කාලේ බලනකොට ගොඩ දෙනෙක් අද භාවනා කරන්නේ ගෘහස්තව ඒ කාලේ ගොඩක් කරලා තියෙන්නේ අරණ්‍යගතව පැවිදි වෙලා ඒ වාතාවරණය යටතේදී කසින භාවනාව ගොඩක් සම්ප්‍රදානුකූලව කියලා තියෙනවා. අද උගා කඩුයි කරනවා. මට කියන්න බුණා මට පුද්ගලික අත්දැකීමක් නැහැ. මම කරලා තියෙනවා අභිභායතන කසින කියන එක මේ ධාතු මනස්කාරය කරලා ධාතු මනස්කාරයේ තියෙන ලේ ගැන කල්පනා කරන තියෙන රතු පාට ලෝහිත කසිනේ වශයෙන් අරගෙන වඩනවා. හැබැයි ඒක අර දෙතිස් කුණ ප්‍රේමය නගන්නේ. ඒ වගේම අට්ටිකේ හෝ දන්ත දත් ගැන කල්පනා කරනට එන වර්ණයට සුදු පාට අරගෙන ඕදාත කසිනේ වඩනවා. මූත්‍රා හෝ පිත අරගෙන කහ පාට එක වඩනවා. කෙස් නැත්තම් ගහේ කළුන් කිරියාව අරගෙන නිල කසිනේ වදිනවා. ඒ වගේ කසින හතරක් තියෙනවා. දෙතිස් කුණප පිළිබඳ ගන්න එකෙන් ඒ ඒ කුණපවල වර්ණය අරගෙන කරන එකේ වර්ණය කසිනයකට නංවනවා. අභිභායතන කසින කියලා. ඒකට මම පාවොක්සයිඩ් වෙන කාලේ උත්සාහ කරා. අර වගේ කසින භාවනා මම කරලා නැහැ. මට ඒක නිසා අත්දැකීමෙන් උත්තර දෙන්න අමාරුයි. ගරු ස්වාමීන් වහන්සේ හරක් නිදාස් කිරීමේදී ඒ සඳහා සහභාගී වීම පිනක්ද? ඇත්තටම හරක් මරනවට වැඩිය නම් හරි ෂෝක් එක වැඩි. මරණ එක හොඳ නැහැ. ඒ නිසා අනිත් එක මේ කාගේ හරි අබේදානයක් අබේදානය සඳහන් කරන්නේ ආර්ය විනේහි සංඝයා වංශ නමක් වුණාට පස්සේ දස දාන වස්තු කරන්න බෑ. මොකද සංඝයා කායෙන් හරි ජීවත් වෙන කෙනෙක්. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මරන්න ඉන්න සතෙක් නොමර අතහැරීමෙන් અભේදානයක් දෙනවා හොරකම් කරන්න හිතෙන දෙයක් නොකර සිටීමෙන් અભේදානයක් දෙනවා ඒ නිසා සංඝ විනේයි අරිය විනේයි මේ පාණාතිපාතය කියලා කියන්නේ මහා දානං අග්ග දානං અભේදානං කියලා සඳහන් කරලා තියෙනවා ඒ නිසා පවක් නොවෙන නිසා ඒක වටිනා දෙයක් කියලා කියන්න පුළුවන් අට මට මතකයි මේ ඒ කාර්යවසම් මහත්තයා මත හරියට ওই හරක් නිදාස් කිරීමේ වැඩ පිළිවෙල ඉඳලා මේ පොල්ගස්සෝ විතර තිබුණේ රැස්වීමකදී කතා කරලා කිව්වා ඒ සමහරු හරියට මේකට උනන්දු වෙනවයි කියලා උදේ පාන්දරම ගාලට යන්න ඕලු ඒ නිදහස් කරන හරක් නිදහස් කරන නිසා පාන්දරම කන්න නැතුව ගිහිල්ලා එක්කෙනෙක් හදිස්සියට කියලා ගිහිල්ලා ඒ මේ ලිංගුස් අරගෙනලු ගියේ මේ උදේ පාන්දරම කන්න. ඉතින් යනකොටම හිතාගත්තා අයියෝ හරි වැඩේ හොඳට තේරුමක් තියනවා කියලා නිදහස් කරන එකේ මේ නොකත් බෑ හදපු දෙයක්වත් නැති නිසා යන ගමන් සුපර් මාකට් එකට ගිහලා ඉක්මනට ලිංගුස් වගේක් කරන කාලා විජහට ගියාලු හරක් නිදාස් කරන්න. අපේ සදාවතුන් දඹදිව වන්දනාවේ නිතරයයි එයින් පිනක් සිදු වේද නැතොත් බුදුන් කාලයේ ගෙවූ අතීත සිදුවීම් මෙනෙහි කිරීමෙන් බුදු ප්‍රීතිය අපට ලැබෙන අපට සිතට සනසුමක් ලැබේද කරුණාවෙන් පහදා දෙන්න මේ ගිය කෙනෙක්ද නැද්ද මන් දන්නේ ගිය කෙනෙක් නම් Tamanට වෙන දේ බලන එක ලේසි. දඹදිව ගියාට පස්සේ මේ තරම් ලෝභේ නැතුව, ද්වේෂේ නැතුව, මෝහේ නැති තත්වයක් තියෙනවා නම් පෞසිද්ධ වෙන්න තියෙන අවස්ථා අඩු නම් අපිට ඒකෙන් මේ සබ්බපාපසා කරනම් කියන පැත්තෙන් පවු නොවීම පැත්තෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පිනක් සිදු වෙනවද කියලා ගන්න තියෙන එක තමයි. තමන්ගේ වෙනදා ජීවිතයේ සිදුවෙන පවු ප්‍රමාණය අඩු කරලා ඒ වෙනුවට වෙන කෙනෙකුගේ සැපයක් සකස් වෙනවා නම් පින තමයි ඒකට කියන්නේ. ඒ පිනක් කරනවා නම් මේ වර්තමානටත් අනාගතයටත් දුකක් එන්නේ තමන්ටත් අනුටත් දුකක් එන්නේ අනේ වෙනි දේවල් වලට පිං කියලා කියනවා එහෙම නැත්නම් තමන්ට අනුට දුක් දෙන වර්තමාන මොහොතට අනාගතයට දුක් දෙන දේවල් තියෙනවා නම් පව් කියලා කියනවා ඉතින් ඒ නිසා ඒ දෙක එක එකනාගේ තත්ත්ව අනුව වෙනස් වෙනවා අපි මේ ගෙදර දොරේ ඉන්නට වැඩිය දඹදිව යන එක හොඳයි නමුත් මේ වගේ භාවනා මධ්‍යස්ථානක ඉන්නක නැත්නම් භාවනාවක් නොකර දඹදිව යනවා කියුවාම මේ දෙක කල්පලා බලන්න. ඒක මේ අර සාමාන්‍ය සදාවතුක වගේ නෙවෙයි. ඒ නිසා හැම වෙලාවෙම සාපේක්ෂක සහ ප්‍රායෝගික වටිනාකමක් මේ පින් පැත්තේ තියෙන්නේ. ඉතින් අනිතිකේ පින්නට යන කට්ටිය ඒකේ සාපේක්ෂක බව සහ ඒ ප්‍රායෝගික බව එච්චරම සලකන්නේ නැහැ. ඒ නිසා හැමදාම මේ වගේ ප්‍රශ්න එනවා. කොච්චර උත්තර දුන්නත් මේක මේ ඉවරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට නම් මේ ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ මොකද්ද මේකට yaadena උත්තරේ කියලා තේරෙනවා. ඒ නිසා භාවනා කරන අය කරුණා කරලා ලාමක කුසල් વિશે කලබල වෙන්න එපා. කලබල වෙනවනම් මේ පැත්තේ එන්නත් එපා. මෙහි එන්න මේ ඉස්සරහට යන්න බලන්න. මේ ඇවිල්ලා පරිසෙව අත ගන්න හැදුවොත් වෙන්නේ අපි මේ වටිනා කාලේ වෙන දේවල් වලට යෙදෙනවා. අබ්ධර්මයක් අබෞද්ධ දෙයක් නෙමෙයි. නමුත් අපි මෙතන නිතරම තියෙන්න ඕනේ අදි කුසලයේ. කරනකොට හොඳ දෙයකට යන්න පාර හදනවා මිසක් අර කරන්න අනික් කට්ටිය කරන දේවල් ගලපලා බැලීම හෝ ලාමක කුසලයට යන්න පටන් අරගත්තොත් මතක තියාගන්න එක මාරපාක්ෂිකයි කියලා කොහෙන් කෙලවර වෙනවද දන්නේ නිසා හැම වෙලාවෙම ඉදිරිය බලන්න, පස්ස බලන්න එපා. පස්ස බලන්න ගියොත් අපි මේ නරක වැඩ කරන අයට ආදර්ශයක් වෙනවා. ඒ නිසා වැටුණත් ඔළුව සද්ධර්මයේ දිහාට දාලක වැටෙන්න. අනික් කට්ටිය කරන දේවල් ගලපන්න හෝ ඒ වගේ දේවල් වලට අනේක ඉච්චර උනන්දු කරවන්න වටින්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ මතක හැටියට එක් දිනක් ඔබ වහන්සේ දේශනා කර තිබුණා අධික වේදනාවක් ආවිත වේදනාව අනිත්‍යයි මෙනෙහි කිරීමට. පසු දිනක දේශනා කළා මම නෙවෙයි මගේ නෙවෙයි කියා මෙනෙහි කිරීමට මේ දෙකෙන් වඩා හොඳ කුමක්ද? මම හිතනවා මේ මට මතක ඇති කාලෙක ඔය වේදනාවක් ආවට පස්සේ අනිත්‍යයි කියලා මෙනෙහි කිරීමට මම නම් උපදෙස් දීලා තියෙනවා මට මතක නෑ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක නෙවෙයි ක්‍රමය වේදනාව වේදනාව වශයෙන් දැක ගැනීමයි. එහෙම නැතු ඒක අනිත්‍යයි කියලා මෙනෙහි කරන එක මේ සමහර කලාතුරකින් අවස්ථාවල ඒක නරක දෙයක්ුත් නෙවෙයි. ඒක මෙනෙහි කරන දෙයක් නෑ. ඒක මෙනේ අනිත්‍ය ලක්ෂණ විදිහට වේදනාවක් මතුවෙන්න පුළුවන්. නමුත් මෙනෙහි කිරීම කියන එක නම් මගේ උපදේශ පන්තිවල මම දැකලත් නෑ. මගේ ගුරුවරු මට කියලා දීලත් නෑ. ඒක නිසා ඒ වේදනාව ආවට පස්සේ ඒ වේදනාව තමන් කරගෙන යන භාවනාවේ ආනාපාන සතිය වගේ දෙයට බාධාවක් නෙවෙයි නම් වේදනාව තියදී ආනාපාන කරගෙන යන්න පුළුවන් නම් ඒ වේදනාව මම කියා ගන්නත් එපා මගේ කියා ගන්නත් එපා මගේ ආත්මේ කර ගන්නත් එපා එයාට ඇවිල්ලා යnderිනවා. Taman අර මූල කර්මත්තානත් එක්ක ගනුදිනුව කරගෙන යන එක තමයි තියෙන්නේ. වේදනාව බලවත් නම් මූල කර්මස්ථානේ දැක ගන්න බැරි තරම් අවුල් කරන මූල කර්මස්ථානේ තලාව බන මට්ටමට එනවා නම් වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරන්න. හැපෙන තැන වේදනාව වදින තැන දැක බලලා වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරලා ඒක මොන වගේ මොන වගේ ස්වභාවික ලක්ෂණ යුක්තද කපනවා වගේද අනිනවා වගේද පුච්චනවා වගේද මිරිකනවා වගේද එක තැනකද පදාසිකද දුවනවද නැද්ද කියලා වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලනවා මිස අනිත්‍යයි කියලා බලන එකක් නෙවෙයි වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි කියන්නේත් නැහැ වේදනාව නම් ප්‍රබල වෙලා තියෙනවා වේදනාව ප්‍රබල වෙලා නැත්තම් මූල කර්මත්තන දැක ගන්න පුළුවන් නම් ඒ වේදනාව අතාරිනවා මේක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි කියලා ඉතින් ඒ නිසා ඒකට මේ නිසි ශිල්පේ නිසි උපක්‍රමය පාවිච්චි කරන්ඩ මුගා ප්‍රශ්න අහන්න වෙයි. ප්‍රශ්න අහලා අහලා අහලා කමඨාන් සුද්ධ කරගත්තට පස්සේ තමයි එන්නේ මේ විදිහට බලනකොට මේ හැම උපදේශෙම හැම වේදනාවටම ගැලපෙන්නේ නැහැ. තමයි භාවනාවේ ඉන්න තැනේ හැටියට ප්‍රධානම දේ මතක තියාගන්න අපිට කරන්න තියෙන්නේ අපි මුලින් කිවසගත්තු මූල කර්මස්ථානත් එක්ක වැඩිපුර ඉන්න එකයි. ඒ ඉන්නකොට වේදනාව આવොත් මේ විදිහට අඩු වේදනාවක් නම් ගණන් ගන්නේ නැහැ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා බරපතල වේදනාවක් නම් වේදනාව මෙනෙහි කරලා වේදනාවේ ස්වභාවික ලක්ෂණ බැලීම තමයි විපස්සනාදී උඟාක් ප්‍රයෝජනවත් වෙන්නේ. අවතර ස්වාමීන් වහන්සේ මම භාවනා කරන පටන් ගත්තට පස්සේ හැම දෙයක්ම අමතක වෙනවා. ගීතර පවා අඩුම ගානේ දවල්ට කාපුවවත් මතක නැහැ. ඇත්තට මේක මගේ හිතට හරි සැහැල්ලුවක්. ප්‍රශ්නේ තමයි ඔබ වහන්සේගේ බණවත් මතක හිටින්නේ නැහැ. ඇයි මට මෙහෙම වෙන්නේ කියා නොදැනීම. කාරණිකව කියා දෙනෙමින් ඉල්ලමේ ඇයි කියලා. ඉතින් මේක කිව්වත් වැඩක් නැහැ නේ මතක හිටින්නේ මේක හොඳයි කියලා හිතාගන්න. මේ තියෙන විදිය බොහොම හොඳයි. සියල්ලම අමතක කරලා දාලා වර්තමාන මොහොතේ ඉන්න බව මතක තියෙනවනම් හොඳටම ඇති. මේ කිසියම් දෙයක් ගොඩ ගහ ගන්නවනම් ඒක මේ බරක් වෙනවා. ඒ අනිතික මතක නැහැ කියන එක කරදරයක් කරගත්තොත් ඒක හරියන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න. මෙවැනි කෙනෙකුට උත්තරයක් දුන්නත් වැඩක් නැහැ. මේකත් මතක නැතිනවා. ඒ මොකටද උත්තර දීලා ඇති වැඩි? මොකටද වෙන්නේ කියන එක මතක තියාගන්න එකක් තියා තමන්ගේ මූල කර්මස්ථානේදී හොඳට සතිය එනකොට අනිත් ඒවා අසත්‍යමත් වෙනවා. අපි මේ කාචයක් කරන අවුවට අල්ලපුවාම ඒකේ තියෙන ආලෝක කිරණ ඔක්කොම ලං කරලා එක තැනකට කක්ෂගත කරනවා. ඒ ලක්ෂගත වෙච්ච තැන ආලෝක රදම්බයක් එනකොට බාහිරයේ අන්ධකාරයක් යනවා. ඒ මොකද බාහිරයේ තියෙන අන්ධකාරයේ ආලෝක තමයි එකතු කරලා අර මේ එක ලන්සෙකට අංශුකට අරන් දෙන්නේ. ඒක ආලෝකමත් වෙනකොට මේක අර අන්ධකාර වෙනවා. ඉතින් මේක මේ එක තැනක තියෙනවා මේක හිතට හරි සැහැල්ලුවක් කියලා. ඉතින් දැන් ආයෙ කරගන්න හදන්නේ හැල්ලු හිතට ප්‍රශ්නයක් දාගන්න එක හදන්නේ. ඉතින් මේ සැහැල්ලුව හොඳයි. දිගටම මේ සතිය තියෙනවා නම් අන් සතිය කියන අඩු ගානේ මතක නැති බව දන්නවනම්. Tamanට මතක නැති වෙන බව දන්නවනම් ඒක ලොකු මතකයක් කියලා මතක තියාගන්න. ඒක මේ මොකද්ද ලාභෙට ගන්න ඕන. ලාභයට අරගෙන පුළුවන් තරම් බලන්න ආනාපානිය හෝ වර්තමාන මොහොතට හිත ගන්න මේක ලාභයක් වෙනවාද කියලා. ගරු ස්වාමීන් වහන්සේ මා සක්මන් කරන විට හුස්ම රැල්ලට මගේ හිත පැමිණි. එවිට ආශ්වාස හුස්ම රැල්ල දකුණ කියාත් ප්‍රශ්වාස හුස්ම රැල්ල වම කියාත් සක්මන් කරන විට හිත හුස්ම රැල්ල සමග පාදයේ හිත රැඳෙමින් සක්මන් භාවනා කිරීමට හැකිය. එසේ කිරීම නිවැරදිද කියා පහදා දෙනමින් කාර්නිකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඉතින් එහෙම කරනකොට සතිය වැඩි වෙනවද කියන එක බලන්න. වෙනද තරම් සද්දවලට වේදනාවට හිතවිලට හිත පණින්න නැතුව වම දකුණේ එහෙම නැත්නම් ආස්වාස ප්‍රසවාසයේ වැඩියෙන් අල්ලා හිටින ගතිය තියෙනවනම් මේක කරගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම වම දකුණ කරනකොට ආස්වාස ප්‍රසවාසයට යනවා ආස්වාස ප්‍රසවාසයට වම දකුණට එනවා කියන හිතේ චපල ගතියක්ද කියලාත් පරීක්ෂා කරන්න ඕනේ. කෙටි උත්තරේ වෙන්නේ මේ දේ මේ විදියට භාවනාව සංස්කරණය කරගෙන අලුත් වැඩියා කරන යනකොට හිත කීකරු වෙලා අරමුණේ බොහෝ වෙලා පවතිනවනම් ඒකට සාදු කියන්නේ. ඒකත් එක්ක යන්න. එහෙම නැතුව වෙන අපිට උපක්‍රමයක් නැහැ. වෙන උපමානයක් නැහැ. අපි ගියේ පාර හරිද වැරදිද කියලා බලන්න තමන්ගේම අත්දැකීමම තමයි නැත්තම් සතියට ලැබෙන අනුග්‍රහය තමයි අපි මෙතනදී උපමාන විදිහට පාවිච්චි කරන්නේ. කරුසර ස්වාමීන් වහන්සේ නාසාග්‍රේ ආශ්වාස ප්‍රශ්වාසයේ හැපෙන හැටි මෙනෙහි කරමි සතිය ඇති වුණාම පස්සේ හුස්ම රැල්ලේ මුලමැද අග බලන්න ඕනේද නැත්නම් වෙනත් ක්‍රමයක් තියෙනවද වේදනාවක් ආවාම වේදනාවත් සිතවිල්ලත් ආවාම සිතවිල්ලත් මෙනෙහි කළ යුතු නේද කවුරුන් පහදා දෙන ලෙස ඉල්ලමි භාවනා කරන අයකට දඹදිව වන්දනා යාමෙන් ප්‍රයෝජනයක් තියෙනවද මේ දෙන්නා නිකන් අකල නංගිලා වගේ මට පේන්නේ ප්‍රශ්න වලක් තියෙනවා මේ එකම ප්‍රශ්නේ වැරදිලා හිතේ පාරලියලා දන්නෙත් නැහැ. කොහොම හරි මේ දඹදිව නෙමෙයි ඒ දඹදිව යන එකට නන්දමාලිගේ සින්දුවක් තියෙයි වන්දනාව කාරණාව වන්දනාව යන්දන් අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ. ඉතින් භාවනා කරන ණයට පාළුව මත වෙනකොට ඉතින් ගෙදර කල්පනා කරනවා නව කතාවක් කියවනවා කල්ප කතා කර කර ඉන්නවා මොනවා හරි එකක් දාගන්න. ඊට පස්සේ මාවත් අල්ල ගන්න හදනවා ඊට පස්සේ දැන් කියන්නේ මොකද්ද? භාවනා කරන කට්ටියට දඹදිව යන්න කියලා ඔන්න දඹදිව හම්සොත් කිව්වයි කියලා ඒකත් කාරණාවක් කරගන්න. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ කොහොම දාගන්නේ අර භාවනා කරනකොට එන කම්මැලිකම නැති කරගන්න අපි කරන උපක්‍රම. මේවට තමයි ආඩ මේ මේ අධිකුසලයේ දන්නේ නැහැ ලාමක කුසල් වලට හිත යොදවන. ඉතින් ඒකත් පිනක් නේද කිව්වට පස්සේ ඉතින් ඒගොල්ලෝ ඒකෙන් සන්තෝෂ වෙන්න හදනවා. මේ කළ හැකි උසස්ම දේ වඩා හොඳ දේ තියේදී හොඳ දේ හොඳ නැද්ද කියලා ප්‍රශ්න කරනවා. හොඳ දේ හොඳයි. නමුත් වඩා හොඳක් ඉදිරියේ තියෙනකොට හොඳ දේ හොයන්න හදනවා කියන එක අසත්පුරුෂ ගතියක් නැත්නම් බාලයන් ඇසුරු කිරීමක් කියලා තමයි කියන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ හිටියත් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ භාවනා කරන එක නම් මම ළඟට ආවත් නැගිටින්න එපයි කියලා. ඒ නිසා එවැනි භාවනා කරගෙන ඉන්න බැරි වෙනකොට අපි අර කිතුල් ගහට කියවිනියා වගේ කරන්න තියෙන මොන හරි එකකින් හිත මේ පිනව ගන්නවා පිනවගෙන ඉවරලා ඒක සාධාරණීකරණ හදන එක තමයි මට පේන්නේ මේ පින්කම් එක්ක මේ භාවනාව පටව ගැනීම. ඉතින් ඒක ඇත්තටම යෝගාවචරයේ කහනකේ දෝෂයක් නැහැ. මොකද රට දිහා බලපුවම ශාසනය දිහා බලපුවාමත් භාරදාරකාරී බොහෝ ඇත්තු කරන්නේ පුළුවන්තරම් සෙනග එකතු කරගෙන පින්කම් වලට යොදවනවා. ඉතින් ඒගොල්ලත් ඒවත් එක්ක සම්බන්ධ වෙනකොට ඉතින් අර මානසිකත්වයක් හැදෙනවා. ඉතින් ඒක මෙහෙට ආවට පස්සේ ප්‍රශ්න කරවෙනවා. අපි මේ කරන වැඩේ ඒක මේ මොකද්ද කියන්නේ ආත්මార్థකාමී ප්‍රශ්න වලින් පැනලා යන එකක් අපෙන් පිනක්වත් සිද්ධ වෙනවද කියලා වගේ සැක පහළ වෙනවා භාවනා කරන්නේ. ඒක තමයි මේ ප්‍රශ්න මත වෙන්න හේතුව. ඉතින් ඒ කියන්නේ අර මේ අපි මේ සාකච්ඡා කරපියේ පහරාද සූත්‍රයේ තියෙන අභිරමණේ නෑ. ඒ වගේම ධර්මයේ පිළිබඳව අගය කිරීම වටිනා දේ වටිනා වශයෙන් දන්නේ නැතිකම තියෙනවා. ඉතින් ඒක හරි ඒක ඒක මේ අමාරුම ධර්මතාවයක් දෙකක් දීපම වඩා හොඳ එක තෝරන එක. ඒ තෝරන තාලෙම පේනවා කෙල් ගහ කන්නද යන්නේ කොස් ගහ කන්නද මේ පොල් ගහ කන්නද යන්නේ කියලා. ඉතින් ඒකෙන්මයි අපිට අල්ලගන්නත් තියෙන්නේ. මගේ හිත අරමුණු කීයක් දීපම ගොඩක් දීපම අල්ලන්නේ අධි කුසලයේ තියෙන එකද ලාම කුසලයේ තියෙන එකද කියලා. ඉතින් ඒක මේ ගැටකටා බලබලාම කරන්න ඕන එකක්. එහෙම නැතුව මේ සියල්ලටම හරියන එකම සමීකරණයක් හෝ පෙළ ගැස්මීමක් කරන්න බෑ. තමයි ඉන්න තැනේ හැටියට ගලපලා වඩා ලාභ ලැබෙන ව්‍යාපාරට මුදල් යොදවනවා වගේ නිවනට කිට්ටු වෙන සතියට කිට්ටු වෙන වැඩවලට යන්න කියන එක තමයි මූලධර්ම වශයෙන් කියන්නේ. එතකොට මේ මුල් කොටස නාසාග්‍රයේ ආශ්වාස ප්‍රශ්වාසයට හැපෙන හැටි මෙනෙහි කරමි. ඉති සතිය ඇති වුණාට පස්සේ හුස්ම රැල්ලේ මුලැමැදාක බලන්න ඕනේ නේද? ඇත්තටම කරන්න ඕනේ ඉස්සෙල්ලම හොඳටම ආශ්වාස ප්‍රශ්වාසات එක්ක ආද වෙන එකයි, යාළු වෙන එකයි, මිත්‍ර වෙන එකයි, මූණට මූණ දාලා තියාගෙන ඉන්න එකයි. අන්නේම තියාගෙන ඉන්නකොට ඒ හුස්මේ වෙනදා නොදැක්ක අංග ප්‍රත්‍යංග කෙනෙක් වැඩිපුර ආශ්‍රය කරනට ඒ පුද්ගලයා කවුද කියලා තේරෙනා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒකේ ක්‍රම වේදයක් පෙන්වන්න තමයි මේ කියන්නේ. හුස්ම මේ මුල මේ මැද මේ අග බලන්න කියලා. ඒක බලන්න බැරි වීම දුකක් කරගන්න එපා. හැම වෙලාවෙම බලන්න ඕනේ. ආනපානේ එනේ නානපානේ මට බලන්න පුළුවන් කියන தത്വෙට හිත හදාගෙන එයාගේ මේ මුලැමැදාග අංග ප්‍රත්‍යංග බලන එක තමයි කරන්න තියෙන්නේ. වේදනාවක් ආවම වේදනාවත් හිතවිල්ලක් ආවම හිතවිල්ලත් මෙනෙහි කළ යුතු නේද? මේක අර ඉස්සල් ප්‍රශ්නට දීපු උත්තරේ මම නැවත මතක් කරනවා වේදනා හිතවිලි තියේදී ආනාපානේ බලන්න පුළුවන් නම් මේවා දිගේ වෙනස් මේවා මෙනෙහි කරන්න කාලය ගන්න එපා ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා පැත්තකට දාන්න යම් හේකින් වේදනාවක් ඇවිල්ලා ආනාපානේ තලාව බාගෙන ගියොත් කරගන්න බැරි මට්ටමට ගියොත් විතරක් ඒ වේදනාව තියෙන තැනට හිත යොදලා වේදනාවක් වශයෙන් මෙනෙහි කරනවා එවනත හිතවිල්ලක් ඇවිල්ලා ආනාපානේ භාවනාවට බාධා කරනවා විතරක් ඒක හිතවිල්ලක් හිත පිට යනවා. එහෙම නැත්නම් ඒ කියන එකකින් මෙනෙහි කරනවා. නැත්නම් සාමාන්‍ය මට්ටමේ තියෙනවා නම් උත්සාහ කරන්න ඕනේ. ඒව පවතින වෙලාවෙත් Tamanට ආස්වාස් ප්‍රස්වාසයේ මූල කර්මස්ථානයේ ආස්වාස් ප්‍රස්වාසේන පවත්වන්න පුළුවන් ද කියන එකයි දැනගන්න ඕනේ. ඒකත් අර කියන විදිහට මෙනෙහි කිරීම අවස්ථාවේ හැටියට එහෙම නැත්නම් පිටින් එන බාධාවේ බරපතලකම හැටියට විනිශ්චය කරනවා මිසක් ඒ වේදනාවක් එන්න ගමන්ම හැම එකක්ම මෙනෙහි කරන්න ඕනේ කියලා මතක තියාගන්න එපා. එතකොට මේ භාවනාවක දියුණුවක්, ගුණයක්, ආත්ම විශ්වාසයක් ගන්න අමාරුයි. භාවනා කිරීමේදී රහස් කියන සද්දයක් දෙවෙනි දවසේ කන ළඟම රහස් කියනා වගේ විස්පරින් සද්දයක් ඇසුණි. ඒ වැඩිය ගණන් නොගෙන භාවනා කරගෙන යෑමේදී තුන්වෙනි දවසේ ඊටම සද්දයෙන් මූණ ළඟම අප්පුඩියක් වැනි මහා සද්දයක් ඇසුණා. මේ පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේක එක එකනට එක එක විදිහවලට එනවා. සමහරුන්ට ඇහැට ආලෝක වශයෙන් අන්ධකාර ලප ආකෘති වශයෙන් පේනවා. සමහරට කණ්ඩ සද්ද වශයෙන් ඇහෙනවා. සමහරුන්ට විවිධාකාර ගඳ සුවඳ දැනෙන්න පටන් අර ගන්නවා. සමහරුන්ට විවිධ රස සහ කෙල ගලන්න පටන් ගන්නවා. තම තමන්ගේ ඇඟ නලවන්න පද්දන්න හෙල්ලෙන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ දැන් හිත ඇතුළට නැමීගෙන නැමීගෙන එනකොට ඇහ කන දිවනාසයෙන් එන සංඥා එකක්වත් වළංගු නැතුව යනවා. ඒක නිකන් මේ චින්තනයේ පැනකෙ ලිව්වා වගේ. ඇතුළේ චින්තනය ඒ නිසා ඇතුළට හැරුණට පස්සේ ඒ මේ ඒ ආයතනේ තියෙනවනේ තාම. චක්ඛායතනේ තියෙනවා. රූපත් වෙනවා බලන්න කෙනෙක් නැහැ. මොකද හිත নিমগ্ন වෙලා. නමුත් චක්ඛායතනේ වැඩ. ඒ ස්ථානේ වහලා නැහැ. සෝතායතනෙත් වැඩ. ගන්ධායතන රසායතන වගේ ඒ විදිහට ඒ වෙලාවක හිත ඇතුළටම නමාගෙන හිටියොත් ඒ ආයතන උත්සාහ කරනවා මොනම ක්‍රමයකින් හෝ මේ නැමිච්ච හිත කඩලා Tamange පැත්තට යොදව ගන්න. රූප බලණ්ඩයි, ශබ්දහණ්ඩයි, ගඳ බලණ්ඩයි, රස බලණ්ඩයි. ඉතින් යෝගාවචරය දිගටම අර මූල කර්මස්ථානෙම යෙදිලා හිටියොත් ඇහ රූප හදාගෙන බලනවා. කන ශබ්ද හදාගෙන අහනවා. ගන්ධ රස පහස ඒ ඒ උපකරණ විසින් හදාගෙන බලනවා. ඒවා මේ මනෝමූලිකව හැදෙන්නේ ඒ වුණාට ඒ වෙලාවේදී මේ හැදෙන තාලේ කොච්චර අත්‍යන්තව ඇතුලේ මෙනවද කියනවනම් ඒක ඇත්තම වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයට සෑහෙන ප්‍රශ්නයක් එනවා මේක ප්‍රකෘති සද්දයක්ද නැත්නම් කණෙන් හදාගෙන අහන එකක්ද කියලා. එනතන් ආලෝකයේ ප්‍රകൃති එකක්ද ස්වභාවිකව පවතින දෙයක්ද නැත්නම් හිතින් හදාගත්ත දෙයක්ද? ඒ වගේම උගුර කහනවා සමාට කෙලිනවා රස જાති එනවා ගඳ જાති එනවා ඇඟ දඟලනවා එතකොට මේක අචේතනික සචේතනික භාවයේ අසංකාරික සසංකාරික ભેදයේ සචින් අවිඥානික සවිඥානික ભેදයේ හරීම සියුම් වෙන්න පටන් ගන්නවා. ඉතින් මානසික රෝග තියෙන හෝ සීලයේ අඩුපාඩු තියෙන හෝ සද්දාව අඩු කෙනා මේක දිගේ හරියට බය වෙනවා. බය වෙලා ඉවරලා ඉතින් පේන කියන්න යනවා, ඉතින් නැත්තම් කේන්දර බලන්න යනවා. මේ ප්‍රශ්න මේ ප්‍රශ්න නම් පොඩි අහනවා කියන එක පොඩි ප්‍රශ්නයක්. සමහරකට මේ නිසා භාවනා කරන්න බෑ. හරියට එකම කෙනා ඇවිල්ලා උසුළු උසුළු පාන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට මේ භාවනා මධ්‍යස්ථාන විකාර වෙලා එළවෙන වෙලාවරුත් මම දැකලා තියෙනවා. සමහරට යෝගාවචර බයලා යන වෙලාවලුත් තියෙනවා. ඒ මොකද එයාට හිතා ගන්න බෑ මේක concept එකක්ද reality එකක්ද කියලා. ඇත්තක්ද මවාගත් එකක්ද කියලා. ඉතින් ඒ සඳහායි බුදුහාමුදුරුවෝ කියන්නේ කලින්ම සිද්ධාව ඕනේ, ඊගාට සීලය ඕනේ, ඊට පස්සේ මානසික සෞඛ්‍යයක් ඕනේ. මානසික සෞඛ්‍ය නැති කෙනෙක් මෙව අදහන පටන් ගත්තොත් මේක ඇත්තක්ද බොරුවක්ද කියලා ඉතින් මේක දිගේ තමයි යන්නේ මට භූතේ කාහ වේද වුණා නැත්නම් මට වරමක් ලැබුණා මේ කියන දේ ඔක්කොම ඇත්තයි. ඒකයි ඒකේ තියෙන භයානකම මෙයා මේකට හිතියොදලා බැලුවොත් ඇත්තයි වගේ පේන. නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද? අරමුණේ හිත කැඩෙනවා. ඊට පස්සේ ඒ කෙලස් කෙලස් වලට විශාල අවස්ථාවක් හම්බ වෙනවා මේ පුද්ගලයා හසුරුවන්න. ඒක නිසා මේ গুপ্ত දේවල් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ ඉක්මවලා යන දේවල් තේරුම් ගන්න බැරුව හරියට පටලවෙනවා. ඉතින් මේකේ තියෙන ලේසිම උත්තරේ තමයි මෙව කවදාකවත් සක්මනේදී එන්නේ. මොකද සක්මන නිතරම කායනුපස්සනාවේ තියෙන. ඉතින් උඟ දෙනෙකුට මේ ඇස් දෙක අරලා තියෙන ওই විකාර එන්න විදිහක් නැහැ. එතකොට මේ අර ඇස් දෙක වහගෙන සමාධිය ඉස්සර කරගෙන යන වෙලාවල් වල භාවනාවෙන් නැත්තම් මේ හිත මවාපාන දේවල් මම කියා ගන්න ගියොත් මගේ කියා ගන්න ගියොත් මගේ ආත්මේ කර ගන්න ගියොත් මේ සෑම දෙකටම අහු වෙනවා. ඒවන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒවා මේ කපාගෙන මූල කර්මස්ථානේ සරණ තියාගෙන මූල කර්මස්ථානට තියලා වාංගු කරගෙන යනවනම් Tamanටම දැක ගන්න පුළුවන් මේ කමතේ බොල් පොළනකොට ඒ පිට කාටුවයි කාටුවයි අයින් වෙලා බැත එකතු වෙන හුලම් පාරට ගසලා යන හැටි. එහෙම නැත්නම් අපිට කාටු අඳුරන්නේ නැත්නම් පිට කාටු අඳුරන්නේ නැත්නම් බොල් අඳුරන්නේ නැත්නම් බැත අඳුරන්නේ නැත්නම් එකතුව කලවෙමේ තියෙන. ඒ නිසා මේ මෙනේ කිරීමක් පාසා බැත හුලම් කරනා වගේ ගහනකොට ප්‍රත්‍යක්ෂයේ ළඟ තියාගෙන චින්තක චින්තාමේජයේ සහ සුතමේදී ගසලා යන්න ඕනේ. මේක ගොඩාක් වෙන්නේ උගතුණ්ඩ. සාමාන්‍යයෙන් මේ දන්නේ නැති කෙනෙකුට සැරයක් දෙසක් කියපුවම අඩු වෙනවා. මේ කාරණා කාරණා දන්න කට්ටියගේ එහෙම නැත්නම් මේ භාවනා කරන්නේ නිවන සඳහා නෙවෙයි මොකක් හරි වෙන දෙයකට නම් මේ සෑම තැනකම පරීක්ෂා කරලා කබරය පොළොවේ ගහුවාගේ ගහලා මොන විදියකින්වත් ගොඩ එන්න බෑ. අනිත්‍යක ඒක භයානක වෙන්නේ ගුරුවරයාටත් ගොඩ ගන්න බෑ. ගුරුවරයාත් පහත් කළ සලකලා මෙයා යන්න පටන් අර ගන්නවා මේ මේ පේන දේවල් වල අනුව. උගා කවංක වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මේ අපේ ඉඳුරන් ඇහ කන දිවනාසයේ එක චිත්තක්ෂණයකට හිතන්න ඕනේ මේක අපේ න්‍යාය පත්‍රයට නෙවෙයි වැඩ කරන්නේ ඒක තන්නේ කර මාරපාක්ෂිකයි. ඊට දුන්නොත් කවදාකවත් හොඳ කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක දැනගෙන මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ඉඳුරම් පිනවනවායි කියලා කියන්නේ 90 කිරිපෝනා වගේ වැඩක්. ඒ නිසා අඩු ගානේ මේ භාවනා කරන වෙලාවක එහෙ නැත්නම් එදිනදා ජීවිතෙත් මේ ඉන්ද්‍රිය සංවරය කියන එක එහෙම නැත්නම් මේ බයලජ්ජාව කියන එක නැත්නම් ඊටත් මුලින් කියන සතිය නැති කෙනෙකුට මේ වගේ දෙයක් එන්න පටන් අරගත්තොත් ඒගොල්ල පැහැදිලිව නිකමනේට එනවා භාවනා කළා පිස්සුවදිමයි. ඉති වෙන මොනවා කියන්නේ? බලනකොට ඇත්තම වෙලා තියෙන පිස්සෙක් භාවනා කරලා තියෙනවා. පිස්සු භාවනා කරන්න ගියාම ওই පිස්සු ඩබල් වෙනවා. ඉතින් සමහරව මේක ලොකුවට සලකනවා සමහර ලොකුවට බය වෙනවා ඉතින් මේ නිසා මේකේ හරිය කඹේ ගමනක් තියෙන පිහිදාරද කියන ගමනක් තියෙන මේ පැත්තෙත් නැහැ මේ පැත්තෙත් නැහැ වැටුනොත් අගාදේ ඒ නිසා ලොකු වගකීමකින් තෙරුවන්ට පූජා කරලා සද්ධාව ඇති කරගෙන සීලක පිළිట్లా තමන්ටම තමන්ට මානසික සෞඛ්‍යයක් තියෙන කෙනෙකුට විතරක් භව්‍ය සම්පන්න මේ වීරියවන්ත ප්‍රඥාවන්ත අපකප්ප වෙච්ච කෙනෙකුට විතරයි මේ ගමන යන්න පුළුවන් ඔක්කොටම එක කර්මස්ථානාචාර්යවරයා කර්මනා දුන්නයි කියලා හෝ එකම බත්තලිය බත් කෑවයි කියලා හෝ එක පැදුරු පුදිය ගත්තයි කියලා ඔක්කොටම භාවනාව හරියන්නේ නැහැ. ඇත්තටම භාවනාව හරියනවා ඒක පටලවා ගන්න. භාවනාව නම් කෙරුවොත් හරියටම හරියනවා. නමුත් එන ප්‍රතිඵල කියව ගන්න දන්නේ වඩා හොඳ ඒක තෝරන්න දන්නේ ඉතින් බුදුහාමුදුරුවොත් නැහැ ගුරුහාමුදුරුවොත් නැහැ තමන් අත ගන්න දේ හැටියට තමන් කවුද කියලා තේරෙන්නේ ඉතින් ඒ නිසා දැක දැක දන දන අර වඳුරට දැලිපියා වුණා වගේ පැත්ත කිව්වියක් අත්ත කමුණඩුව කපා ගන්න නැහැ ඌට අර හොඳටම කැපෙන දැලිපියක් අහු වෙනවා දැලිපියක් අහුව කැපෙනවා ඉතින් මේකේ පේන තියෙන මේ මේ ධර්මයේ සජීවී බව. අවුරුදු 2600ක් ගියත් භාවනා කරන ප්‍රතිඵල තියෙනවා. නමුත් මේ වගේ දේවල් එනකොට කොහොමද අපි මොකද්ද මේකට අපි ගන්න උපක්‍රමය? මොකද්ද මේකට අපි ලෑස්තිලා යන්නේ? අර ඉස්සලා ප්‍රශ්නෙට කිව්වාගේ තමන් මූල කර්මස්ථානයේ ඇසුරු කිරීමෙන් කායනුපස්සනාවේ ස්ථාවරය ලබා ගන්න. මේක ධම්මටිචිය කියලා කියනවා. ධර්මයේ ස්ථාවර භාවය ලැබෙන්නේ රූප කර්මස්ථානේ. ගෙවුනත් රූප කර්මස්ථානේ. ධම්මටිචිය ඉන්නවා නම් මඩේ හිටපු ඉන්න වගේ ඔය එන වංචනික ධර්ම වලට අහු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය මේ গুপ্ত ධර්ම වලට අහු වෙන්නේ. ඒක නිසා මේක මේ වගේ සාකච්ඡා කරන්න හම්බ වෙන එක විශාල ලාභයක්. විශාල භාවනාවට ලොකු රුකුලක්. නමුත් තුඟ දෙනකොට මේව කියා ගන්න හෝ සාකච්ඡා කරන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් එක මේක මහ ලොකු දෙයක් විදිහට සලකා ගන්නවා. මේ සමහරු කියනවා මේ කර්ණමිත්‍ර සූත්‍රය ඇහෙනවායි කියලා. එහෙම නැත්නම් මේ මංගල සූත්‍රය ඇහෙනවා මේ රතන සූත්‍රය ඇහෙන ඊට පස්සේ ඉවරයි. ඉතින් ගොඩ ගන්නම බෑ. ඉතින් මනුස්සකෙන් ඉතින් රතන සූත්‍රය ඇහෙනවනම් වැරද්දක් කපටහන පැත්තක තියලා ඉතින් රතන සූත්‍රය සත්‍යයන් කරන්න පටන් ගන්නවා. කොහේ ඇයිද දන්නේ මතක නෑ මේ යන්න ගිය ගමන මතක නෑ අතරමඟදී හම්බෙච්ච දේවල් ඉස්සරහට කරගත්තට පස්සේ ඒක පිනක්ද පවද්ද කියලා සලකලා ඉතින් රත්න සූත්‍රය කියවහම ඉතින් කොහොමඩක්වත් වටිනවනේ ඒ නිසා ආනාපානෙ පැත්තකට දාන්න. ඉතින් අර ඉස්සලාපු අඟට වැඩිය කනට වැඩිය පස්සේ ආපු අඟලොක් කරගෙන පස්සෙලා අඟේ ඉඳලා කන කන්න පටන් ගන්නවා. ඉතින් මන් නම් පේන තියෙන මේක භාවනාවේ හරියන බවට ප්‍රධාන ලකුණක්. නමුත් හරියට ඒක පාවිච්චි කරගන්න දන්නේ නැත්නම් දැලිපිය පාවිච්චි කරන දන්නේ නැතුව ඒක කපාගත්තොත් දැලිපියෙන් කිරි කන්න ගියොත් ඉතින් අමාරුයි. ඒ නිසා මේ වගේ ඒ වගේ කෙනෙකුට ළඟ ළඟ ඉඳගෙන කමඨාන් සුද්ධ කරලා ඒ වගේම ඒව පිළිබඳ අවබෝධය මේව භාවනා ලෝකේ සාමාන්‍ය දේවල් මේ කපාගෙන යන්න ඕන කියන මේ ඒකට කියන්නේ අදිමොක්ක චෛතසිකය කියලා ඒකත් අවශ්‍යයි. අනික ස්වභාවයෙන්ම මානසික සෞඛ්‍යයක් ඕන. ඒ මානසික සෞඛ්‍ය නැති වෙන වෙන කට්ටියට හොඳම වැඩේ දඹදිව යන එක. බය නැතුව රෙකමන්ඩ් කරත හැකි ඕනතරම් පුදු සරණ පත්‍රේ දිගාරින්න 60ක් 70ක් ඉන්නවා. තවත් දෙකෙන් තුනෙන් ඕනනම් කරගෙන ඉන්න පුළුවන්. මාසෙන් දෙකෙන් කරගන්න පුළුවන්. ඕනේ තාලයකට ගිහිල්ලා ආපු ගමන් ආයන්න. ආපු ගමන් ආයන්න. එතකොට හරි වැඩි. නැත්තම් ලේ දෙන්න. ඕන දෙයක් කරත හැකි. මේ වැඩේට යනවනම් භෞතික සම්පන්න පුද්ගලයෝම ඉන්නේ. භෞතික භෞතික බව පේන්නේත් ඕකෙම තමයි. නැත්නම් මේක හොඳ පරීක්ෂාවක් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියනවාද කියලා බලන්න. ත්‍රි හේතුක තියෙනවනම් ඔය මොන යකා කිව්වත් අල්ලන්නේ නැහැ. කෙලින්ම ආනාපානට ගියා තමන්ගේ වැඩේ කරගත්තා. මේ අතරමඟ කුණු අල්ලනවා නම් මතක තියාගන්න එක්කෝ පාරමිතා පිරලා නැත්නම් ත්‍රි හේතුක වෙලා නැහැ. දි හේතික හරි මොකක් හරි එකක් තමයි තියෙන්නේ. ඉතින් එහෙමනම් මේකම කාගෙන යන්න හිතෙනවා නම් ඔන්න මං මේ ආත්මේ ද්වි හේතුක ඉඳලා ත්‍රි හේතුකුණයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නකදී ධර්ම වෙනුවෙන් ත්‍රිවිධ රත්නය වෙනුවෙන් කාගෙන යන්න පුළුවන්. හැමෝටම නෑ. හැමෝටම මේක මේ මේ කාර්යක උපහාසයට ලක් කරන්නත් බෑ. මොකද මේක ජීවිතයත් මරණයත් එක්ක සටනක් මේ යන්නේ ලොකු කැපකිරීමක් කරලා තියෙන්නේ. එනමුත් අපිට දී ඇති භව්‍ය සාධක තිබුණොත් තමයි අපිට මේ වගේ දයක් ඉක්මන් කරගෙන යන්න පුළුවන්. නැත්තම් හරි පුදුම විදිහට මේ භාවනා කරගෙන යනකොට විවිධ ප්‍රස්තාවල් හම්බ වෙනවා. নানা ප්‍රදේවල් පිපෙන්න පටන් ගන්නවා. ඒ හැම දෙයක්ම අලුත්. හැම දෙයක්ම නවමුයි. ඉතින් හැම දෙයක්ම බල බල ගමන යන්න බෑ. බලන හැම දෙයකින්ම වෙන්නේ පමා වෙන එක. ඒ නිසා එල්ලේ පිරිසුදු කරගන්නවා කියන එක නැත්නම් අදිමොක්ක චෛතසිකය ඔක්කොටම නැහැ. ඒක නිකන් හරියට මේ මැනේජ්මන්ට් ටෙක්නික් එකක් වගේ තමයි. සෙනඟක් ආපුවම මේ පිරිස පරිපාලනය කරන්න පුළුවන්ද කියන එක සහජයෙන් එන එකක්ද ඉගෙනගෙන කරන්න ඕන එකක්ද කියලා තාම ලෝකේ දන්නේ නැහැ. සමහරෙකුට පුළුවන් සමහරෙකුට බෑ. බැරනම් බෑ. හරිම එක්ස්පෙන්සිව් මේ ඔය මැනේජ්මන්ට් ටෙක්නික් උගන්නන කෝසස් ඒ කොච්චර කෙරුවා සමහරට හරියන්නේ නැහැ. ඒ වගේ තමයි මේ විචල්්‍ය සාධක රාශියක් දුන්නාම වඩාම ලාභදායක තෝරනවා කියන එක ලේසි නෑ. ඒ නිසා අර වගේ සද්දාවට උත්තරේ වශයෙන් කියන දේනේ ඒ ඒ සද්ද වේදනා මොනවා තිබුණත් ආනාපානට යන්න පුළුවන් බලන්න ගිය ගම ගිය ගමම උතුරගෙන යන බත්තලියට වතුර ටිකක් දැම්මා වගේ හේම ව නිවෙනවා. මේවා දිගේ යන්න ගියොත් තමයි දිගින් දිගට පටලවෙන්නේ. චිත්ත විසුද්ධියටපත් වීම චතුර්ථ ධාන තත්වයයි මා මීට පෙර අසා ඇත. ඊට ඔබ වහන්සේ කළ ධර්මදේශනාවේදී මට පැහැදිලුනේ ආනාපානසති භාවනාදී විතක්කේ අතහැරීමෙන් පසු ඇතිවන විචාර අවස්ථාවේදී ආනාපානයේ මුලමඳාක පිරිසිදු දැකීම චිත්ත විසුද්ධිය බවයි. මේ ගැන මට යම් අපහසුතාවයක් ඇති නිසා ආනාපාන සති භාවනාවේ නාම රූප පරිච්ඡේ ඥානය ඇතිවන අවස්ථාවේදී කාංකා විතරන ඥාන දර්ශනයේ විසුද්ධිය දක්වා කෙටි විස්තරයක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමේ ඊයේ පටිය අරගෙන අහන්න නැවත නැවත මේක කියන්න ගියාම මට වෙහෙසයි මේකෙදී මේ සමත සහ විදර්ශනා ක්‍රම වලට දක්වන අර්ථකථන දෙකක් තියෙන්නේ ඒ නිසා එකක් ඔළුවේ තියාන එකක් අහන්න ගියාම හරි අමාරුයි එතකොට ආරකට මේක ෆිට කරන්න හදනවා. ඉතින් කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවතත් අර මං ඊයේ කියපේ කහන්න මං කියන දේ හරි කියලා හිතෙනවනම් එහෙම නැත්නම් අර මේ මේ චතුත් අධ්‍යාන සමාධිය තමයි චිත්තවිසුද්ධිය කියන එක පිළිගන්නේ. එකක් අරගෙන ඒක කරන්න. චීන කඩේකට ගිහලා කවදාකවත් ජපන් කෑම ඉල්ලන්න එපා. හන්දිය තියෙනවා චීන කඩේ තියෙනවා ජපන් කඩේ තියෙනවා සයිබර් කඩේ තියෙනවා සිංහල කඩේ තියෙනවා යන්න ඕනේ කඩේට ගිහලා ඒක ඉල්ලන්න. ඒකල චීන කඩේට ගිහලා ජපන් කෑම එක නෑ කියලා ඉල්ලන්න ගියොත් ඒකේ අසාධාරණයි කියලා මං කියන්නේ බෝඩ් එක දාලා තියෙනවා. ඉතින්නේ චීන කෑම. චීන කෑම නම් ඒකට යන්න ජපන් කෑම නම් ජපන් කඩේට යන්න. ඒ නිසා මේ දෙක තුනක් පටලවන්න ගියහම වෙන්නේ එකක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ලොකු සංසින්න කාලේ කිව්වේ කර්මස්ථාන හෝ ධර්ම වැඩිවීම කරදරයක් විය යුතු නැහැ. මේක එකක් අරගන්න අරගෙන පරීක්ෂා කරලා බලන්න කොයි එක කරුවත් වරදින්නේ. කොයි එකක්වත් නරක නැහැ. නමුත් එකක් කරන ගමන් එකක් හිතන්න යන්න එපා. අඩු ගානේ විවාහ ජීවිතයවත් හරියන්නේ නැහැ. ගන්න එක අරගෙන බැඳගත්ත බෙදේ ගන්න එකයි තියෙන්නේ. මොන කරන්නේ ඉතින්? එහෙම නැත්නම් හොලිවුඩ් යන්න. ඒක ගත්තා ඒක අතහැරියා මේක ගත්තා මේක අතහැරියා. ඒක නරක නෑ. ඒකටත් හරියට කට්ටිය කැමතියි. මේකේ බෑ. මේක ඉදි කරන්න තියෙන්නේ givis ගන්න මොකක් හරි එක ඒක ඉවර වෙනකන් යන්න. ඒකෙන් කැල්ලයි මේකෙන් කැල්ලයි කන්න ගියාම මේ අත්දැකීම් නොලැබෙනව නෙවෙයි අත්දැකීම් කිසි ගුණයක් එන්නේ නෑ. විසි කෙනෙකුට විශ්වාසයෙන් කතා කරන්න ඉඩකුත් නෑ. ඉතින් ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකද අද තියෙන්නේ ඔක්කොගෙම කෑලි කෑලි කාලා ඇදිවිච්චි ඇතුලේ බොක්කේ තියෙන සලාඩ් එක. හැමදේම කාලා කාලා. ඉතින් ඊට පස්සේ වමන කෙරුවට පස්සේ වහක් කරලා මැරුණොත් නෙමෙයි කොයි එකෙන් මැරුණොද හොයන්න බෑ. කාලානේ හැම එකම කාලානේ. කොයි එක වාසද කොයි එක රසද කියලා කියන්න බෑ. ඉතින් එහෙම නැතුව විසඳුමක් ගන්න ඕන නම් එක ට්‍රැක් එකක් තෝරගෙන අනේක තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපිට මේ ඔක්කොම කරන්න කාලේ ජීවිතේ තියනවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අර භාජන වලට මේ වතුර දාන්න එපා මේ භාජන වලට ඒ වතුර දාන්න එපා මේ ක්‍රම දෙකක් කියලා විතරක් මතක තියාගන්න ප්‍රශ්නට උත්තරේ වශයෙන්. චේතනාපූර්වක සිදුවෙන සක්මනේදී නාමය වන්නේ චේතනාවද නැතොත් পায় පොළවේ වැදීම නිසා හට ගන්නා දැනීමද නැත්නම් ඒ සියල්ලමද රූපේ වන්නේ পায় පටවි ධාතුව පමණක්ද මේකෙදී ඇත්තටම චේතනාපූර්වකව සිදුවෙන සක්මනේදී පරියංකයට වැඩිය වෙනසක් තියෙනවා පරියංකෙදී අපි අචේතනික සිදුවෙන හුස්ම දිහා බලා ඉනවා නමුත් සක්මන් කරනකොට ඔසවීමේ කැමැත්ත සහ එසවීමේ ක්‍රියාව සිදු වෙනවා. ඒකට ආරම්භක හේතුව මූල හේතුව වෙන්නේ මේ කියන විදිහට චේතනාව තමයි. ඊට පස්සේ මේ චේතනාව නිසා පොළවේ ගැටෙනකොට දැනෙන දැනීම සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙමෙයි පයේ වැදෙන දැනීම කියලා දැන ගැනීමත් නාම ධර්මයක් තමයි. ඒක ඵල නාම ධර්මයක් ඉස්සලා දුන්නේ හේතු නාම ධර්මේ හේතු නාම ධර්මේ චේතනාව තමයි. ඒ අනුව තමයි පය තබෙන්නේ. ඊට පස්සේ කියනවා මේ රූපේ වන්නේ පොළ පටවි ධාතුව පමණක්ද කියලා. නෑ එහෙම එකක් ඇත්තේ නෑ. අපි පොළේ පය ගැටීම, කෙටීම, තද ගතිය, ගොරෝසු ගතිය වැටහෙනවනම් ඒක පටවි ධාතු වෙනවා. සැහැල්ලු ගතිය, පාවෙන ගතිය, කම්පන චංචල ගතියත් වැටෙහෙන්න ඉඩ තියෙනවා. පොළවේ සීතල උණුසුම වැටෙහෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ වැగిරෙන ගති වගේ දේවල් වැටෙහෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකෙදී අර ප්‍රධානම ප්‍රසිද්ධව වැටෙන දේ පටවි ධාතු වෙන්න ඉඩ තියෙනවා. එහෙම විය යුතු නැහැ. නමුත් මේ එකක් මුල ධර්ම වශයෙන් මතක තියාගන්න කවම කවදාකවත් මේ ධාතු හතරෙන් එකට තනියම ඉන්න බෑ. ඉන්නේ හතර දෙනාම එකටම තමයි. මතුවෙන එක තමයි අපිට පේන්නේ. නමුත් ඒ පෙන්ුණට ඒ දේ හිටින්නේ යටින් තියෙන ඉතුරු තුන තමයි. මේ මේ ට්‍රයිපෝඩ් එක වාගේ මේ කකුල් තුන හිටිනකොට මේක උඩ හිටිනවා අනිත් පැත්ත හැරෙවොත් මේක උඩට යනකොට අනිත් තුන කකුල් තුනක් වටපත් වෙනවා වගේ මේ හතරම එකටමයි තියෙන්නේ. කවදාකවත් මේවා වෙන් කරගන්න බෑ. නමුත් අර දකින්නකොට මුනත තියෙන වැදගත් දේන් තමයි දකින්න නිසා පටවි ධාතුව වෙන්න පුළුවන්. නමුත් ඒක විය යුතුයම නෑ. මේ සමහර විටක වායෝ ධාතුව නිසා ඒ ගම මේ චලන ක්‍රියාවලිය වෙන්න ඉඩ තියෙනවා. උණුසුම සිසිලසත් වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වැටෙනවා නම් ඒක ආපෝ ධාතුව තේජෝ ධාතුව බවට පත් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ග ඥානයෙන් පසු උද්‍යප්ප ඥානයේ සිට භාවනා කිරීමේදී ඉදිරි මාර්ග අවබෝධය සඳහා ප්‍රගුණ කළ යුතු බව ඔබ වහන්සේගේ දේශනා කළා. එබැවින් මේ ප්‍රශ්නේ අසන්නට තිබේ. ඊයේ රාත්‍රී දේශනයේ මටම කළ දේශනාවක් වැනි විය. කලකට පෙර දුටු කෙනෙක් නැවත දුටුවා වැනි ප්‍රමෝදයක් ලැබුණා. කඳුබඩ භාවනා ක්‍රමයෙන් දනිමි අරමුණ අවසන් වන තෙක් භාවනා කරමි. සමත පූර්වාංගම විදර්ශනා භාවනා ක්‍රමයේද ප්‍රගුණ කරමි. එම ක්‍රම දෙකින්ම එකම අවබෝධයක් ලැබුණි. ඒ තුල ඉදිබුනේ සැබවින්ම විසුද්ධියක් කියා අන්ධකාර පාන්ට දෙයක් නැත. කාලයක් ගෙවි ගොස් වසර 5කට පසු නැවත භාවනා කිරීමට ලැබෙන මාස එකමාරක් පමණ කාලය කැප කරමි. දිනපතා කමඨාන් පරීක්ෂා කරන අතර කමඨාන් ලැබුණි. ස්ථානයේ කරන පිළිවෙලට අනුව කමඨාන් වැඩි යුතු බවත් උපරිමයෙන් සතිය පැවැත්වීම කළෙමි. එයන විටක කමඨාන් මා සමගද විටක මා ඉදිරිපසින්ද විටක මා විටක මම ඉදිරියෙන්ද තිබුණි. සතියේ తত্ত্বයේ ඒ අනුව හොඳ හැටි තේරුම් ගත යුතුයි. නොදැන ඇසිපිල්ලස්සක්වත් නොහැලිය හෙලිය නොහැකි බව පමණට සතිය දිනුවේ තිබුණි. සිතත් ක්‍රියාවත් එකක් වී තිබුණායයි දැනුනි. භවනා ඉබේ සිදුවේගෙන යයි. එක් අවස්ථාවකම චිත්ත ස්වභාවයට අනුව දැඩි විවේකයක් හිතට අවශ්‍ය විය. පසෙකට වී අස්වසාගෙන සිටන මට කිටි වේලාවක ඊටමත් පැහැදිලි පෙත් වඩා අත්දැකීමක් ලැබුණා. උපමාවකින් කියවොත් ඉදිරි දොරෙන් ඇතුල් වෙන පෙරහැරක් පිටුපස දොරට දොරෙන් පිට වෙන වාසේ හිතවිලි එකින් එක ඇතිවෙමින් නැතිවෙමින් යයි. හිතවිලි හැම එකකම මුලැමැදාග පෙනේ. මොනම තැනකවත් ශපක් තිබුණේ නැත. කොතරම් වේලාවක් ගත වුණාදයි නොදනිමි. විශේෂයෙන් මේ තිබුණේ අනිත් අතීතයේ තන්පත් වී තිබුණ හිතවිලිය. සියල්ලම දුකය. ශප දුක් සියල්ලම ඒ අවස්ථාවේ ඊටාම දුකක් විය. හිතවනම එක් හිතිලා කිවි යද්දී සියල්ල අවසන් විය. සිදු දෙයක් කිව හැක්කේ සිදු දෙය කිව හැක්කේ මේ පමණකි. එහි ස්වභාවය කියන්නට හෝ දකින්නට හෝ කෙනෙක් එහි නැත. මේ සිදුවීම කුමක්දයි සිතුනි. ඒ අනුව නැවත හිත යොමු නෙමි. සියල්ල සුණු විසුණී ගොස්ය. පිටිගෝණියකට බෝම්බයක් වැදී විපිරීමට ලක් වුණාසේය. මේ தත්ත්වෙ ටික වෙලාවක් තිබුණි. නැවත සාමාන්‍ය තත්ත්වයටපත් උනේ. ශිත තුල තිබූ බොහෝ බර හිස් වූ බව දැනුනි. මාස 3කට වඩා වැඩි කාලයක් ඒ සමග ඒ සමාධි මට්ටම පැවතිනි. නැවත සමාධි අඩවි ගොස් ඇත. ඉදිරියට යා යුත්තේ කෙසේද? මේ ප්‍රශ්නයට පිළිතුරු ලැබීමට සුදුසු වහන්සේගෙන් මැයි හිතේ. ඔබ වහන්සේට හද වෙතින් නිවන් පතමි. ඉතින් මේක ඇත්තටම එක සැරයක් වුණා නම් ඒ කියන්නේ අපේ බුද්ධියට නෑ. අහම්බයක් වෙන්නත් පුළුවන්. ඇත්තටම නিত্য ආපසු නොවර්ධිනා වෙනසක් ඇති වුණා වෙන්නත් පුළුවන්. මේ චිත්ත වීදියේම ආය යන්න කියනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ සිද්ධියම වෙනව හැබැයි මෙච්චර උත්කර්ෂවත්ව වෙන්නේ නැහැ. නමුත් හොඳටම තේරෙනවා ඒකම නැවත නැවත වෙනවා. ඒකෙන් තමයි අපි මේ භාවනා ජීවිතයේ මේ ලැබපු අත්දැකීම ප්‍රත්‍යක්ෂයක් නැත්තම් මේ වටිනා දෙයක්ද කියලා තේරෙන. එක සැලයක් වෙලා ගියා නම් අපිට කරන්න විනිශ්චය කරගන්න අමාරුයි. මොකද පිට කෙනෙකුට මේක අත්දකින්න බෑ. ඒ නිසා කරන්න තියෙන්නේ එදා ඒ දේ වීමට යම් පසුබිමක් තිබුණාද ඒ පසුබිම සකස් කරලා දෙන්න කියනවා. අනුග්‍රහ කරන්න කියනවා. කරලා කරලා කරලා ඒ වීදිය, ඒ චිත්ත වීදිය කියලා මේ කෙලවර වීම, මුදුන්පත් වීම ඒ ආකාරයටම දසදහස් වාරයක් වෙනවනම් නැත්නම් හිතලා ගන්න පුළුවන් තියෙනවනම් යෝගාවචරයට ඒක පිළිබඳව වග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තමන්ගේ වාසියට ගන්න පුළුවන් ගොනෙක් අල්ලගත්ත විතර නෙවෙයි ගොනා නහය විදලා කුර ගහලා කරත්ත බැඳගත්තා වගේ කීකරු කරගන්න පුළුවන්. ඒ නිසා මේකම නැවත නැවත කරන එක තමයි මේ මේක සඳහා මේ ප්‍රශ්නේවත් ඇතිවීම වගේ සැක නැතිවීම පිණිස කළ යුත්තේ. ඒකට කියනවා ආශේවන කෘත්‍ය කියලා නැවත නැවත කරන්න ඕනේ වරක් එවැනි දෙයක් වෙච්ච කෙනාට ඒ තැනට යන්න තියෙන අවස්ථාව පහසුකම නොවිච්ච කෙනාට වැඩිය වැඩියි. එක සැරයක් ගිහිල්ලා තියෙන එක. හැබැයි දෙවෙනි සැරේ යනකොටත් අර වගේම මේ කාපට් දාපු පාරක් හම්බ වෙන්නේ අයින් කරගෙන ගස් කපාගෙන බදුළු වශයෙන් තමයි යන්න වෙන්නේ. නමුත් යනකොට යනකොට Tamanට අර ගිය පාරේ ගිය බවට ලකුණු තේරෙනවා. ඉතින් එහෙම කරලා මේ මේ මුදුන්පත් වීම මේ විදිහටම දකින්න ඕනේ. මේ මුදුන්පත් වීම දකින්නකොට තමයි තේරෙන්නේ මේ හිත වැඩ කරන චිත්ත නියාමයකට ඒක මගේ එකක් නෙවෙයි අවශ්‍ය හේතු ලැබෙනවා ඒක වැඩ කරනවා. නමුත් අර එක වෙච්ච දේ නැවත නැවත වෙනකොට සිලිලාරේ අඩු වෙනවා. ධ්‍යානෙත් එක තියෙනවා. ඒ මාර්ගඵලවලක් තියෙනවා. වෙච්ච දේම නැවත නැවත මේ අපි කියන්නේ වශී කරනවා කියන එක වශී කරගෙන කරන යනකොට ඒකම තමයි. ඒක හරියට කියනවා නම් පළවෙනි ලක්ෂය හම්බ වෙනකොට විශාල සතුටක් ඇති වුණාට දෙවෙනි ලක්ෂය තුන්වෙනි ලක්ෂය හතරවෙනි ලක්ෂය හම්බ වෙනකොට පොහසත් ජීවිතේ පළවෙනි ලක්ෂය තරම් එච්චර ලාභදායක නැහැ. එච්චර මේ හිත උනන්දු කරවන්නේ. ඒ වගේ තමයි මේ මේකේ නමුත් ඒ අත්දැකීම නැවත නැවත ලබන්න පුළුවන්කමෙන් තමයි අපිට මේ සිතත්වේ පාණයකටද ගන්න පුළුවන්. ඒ නිසා කරුණාවෙන් නැවත නැවතත් අනුග්‍රහ කරලා අදාළ සප්පාය කරනු සලසලා දීලා ඒ හිතට ඒ විදිහටම ඒ චිත්ත විදේ යන්නන එක තමයි උපදේශක වශයෙන් කියන්න තියෙන්නේ. ආනාපානේ වැඩිීමේදී සතර සතිපට්ඨානේ වැඩින අයුරු පහදා දෙන ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකදී මේ විස්තර වශයෙන් කියන්න මම පෙළඹෙන්නේ ආනාපාන සති සූත්‍රය කියලා එකක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකේ කියවන්නේ ඒකේ සරුවචනංශේ නැවත නැවත මේක කියනවා. මේ ආනාපාන සතිය වැඩුවොත් චතර සතිපට්ඨානේ වැඩන බවට මම සහතික වෙනවා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. ආනාපාන විස්තර කරලා දෙනවා පියවර 16කට පළවෙනි කරුණු හතර කායනුපස්සනාවත් දෙවෙනි කරුණු හතර චිත්තානුපස්සනාවත් වේදනානුපස්සනාවත් තුන චිත්තානු හතර ධම්මානුපස්සනාව කියලා ඒක පෙන්න පෙන්න යනවා. ඒ නිසා මේ අපි මේ ඉතිසල තුන් හතර සැරයක් සාමාන්‍ය ධර්මදේශනා 10 15 සහිත හතර සැරයක් විතර කරපේවත් තියෙන ආනාපාන සති සූත්‍රේ ඒක නිසා මේ <clears throat> ඒව එකක් ඇහුවොත් මේක හොඳට තේරුම් ගන්න පුළුවන් මොකද මේක හරි වැදගත් හරි විප්ලවීය රැඩිකල් වාදී උත්තරයක් අතෙන්දී බුදුහාමුදුරෝ දෙන්නේ එකම කර්මස්ථානය එකෙන් Tamanට අවශ්‍ය කරන සියල්ල සම්පාදනය වෙනවා කියලා ලොකු විශ්වාසයක් ඇති කරලා දෙනවා. සතර සතිපට්ඨාන විතර නෙවෙයි නිවනටම යන කතාව මේ විස්තර කරලා දෙනවා. ස්වාමීන් වහන්සේගෙන් ඊටමත් ගෞරවයෙන් නියමසෙමි චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. කමඨාන පිම්බීම හැකිලින් මට කවුරු හරි මේ ලියන එකනා කායනුපසනාවයි වේදනානුපසනාවයි මට කියලා දුන්නොත් මම කියලා දෙනවා චිත්තානුපසනාවයි ධම්මානුපසනාවයි. අහසේ ඉදි මම බඳින්න බෑ. Taman මෙතෙන්ට ගිය පාර කියනවනම් ඒක දිගේම මට තියෙන මට තියෙන දැනුමෙන් කියත හැකි. එහෙම නැතුව එක පාරට මේ කොහොමද කරන්න කියලා අමාරුයි. පිස්සු දෙන්නෙක් එක දවසක් එක පිස්සෙක් ගැහුවලු හොඳ පවර්ෆුල් ටෝච් එකක් මේ මීදුම තියෙන වෙලාවට. ගහපුවා මේක ගියාලු කාගෙන උඩට යනකම් හරු කිව්වලු මස්සිනවක අල්ලගෙන හිටපන් ඔහොම මට පුළුවන් ඔක දිගේ නගින්න කියලා. ඊට පස්සේ කැසපට ගහනකොට විශ්වාස නැහැ. මගදී ඕෆ් කරයි නැත්තම් මම නගිනවා කියලා. ඒ වගේ නිකන් ඉනිමක බැඳා වගේ පේනවා ඒලාට. නගින්නත් හිතෙනවා. නමුත් මිනිහ ඕෆ් කරුවොත් එහෙම අපරාධ ඉනිමක් හැදෙන නිසා අමාරු. ඒ නිසා මට කියලා දෙනවා නම් එක දෙක මම කියලා දෙනවා තුන හතර. මුක දෙනකොට ඕන වෙලා තියෙන්නේ මෙහෙම දැන එක මෙහෙම කළාල. නිසා Tamanට වැටහෙන දේ ওই දිගට කරගෙන යන ඉස්සලා ප්‍රශ්නේ තියෙන ආනාපාන තුලින් හතර සතිපට්ඨාන වැඩනවද? ඔව්. ඊට පස්සේ දැන් මේක කියන්නේ දැන් එක දෙක නම් තේරෙනවා තුන හතර තේරෙන්නේ නැහැ. තේරෙන ටික සාකච්ඡා කරනවා නම් ඒක තුලින්ම තමයි තුන හතර යන්නේ. ස්වාමීන් වහන්සේ ඕපාසයෙන් ආරම්භ වන දස ආකාර අවස්ථාවන් සියල්ලක්ම සිත ආසියලන්ටම වෙන්න සිත පත්වන්නේද නැත්නම් එක් එක් චරිත අනුව වරින් වර පත්වන අවස්ථාවලයි පැහැදිලි කර දෙන්නේ මේක ඇත්තටම ඔක්කොටම පොදු කතාවක් හැම කෙනාටම හැම එකම ඉන්නේ නැහැ එන්නත් ඉඩ තියෙනවා නමුත් එකක් හරි දෙකක් හරි ඒ උද්‍යප්ඥාන අවස්ථාවේදී ඒ අර මේ පක්ලේශ මට්ටමේ මතුවෙනවා නමුත් 10ම හැම කෙනාටම මතුවීතු කියලා එමෙ නියමයක් නැහැ සැක කරන විදියට සියල්ල සම්පීඩනය පෙන්නුවාට තම තමන්ගේ චරිතවල හැටියට සමහර වෙලාවට එකක් ඊගා දාසේ තව එකක් පරියන්කේ පරියන්කටත් වෙනස් වෙනවා. ධර්මදේශනායේ සඳහන් කළ පරිදි අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්න සුගතෝ ලෝකවිදු අනුතර පුරිතම සාත්‍ති සත්තා දේවමනසනම් බුද්ධ භගවත් යන ගුණමේ තේරුම නැවතවරක් පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේකටත් මම කියනවා විසුද්ධි මාර්ගයේ සිංහල පොත කියවන්න ඔක්කොම තියෙනවා මම මේ යන අපේ මේ භාවනා ක්‍රමේ මේ වැඩපිළිවෙලතියදී අතුරු වට යන්න ගියොත් එහෙම විශාල මොනවද කියන්නේ ප්‍රොජෙක්ට් එකක් වෙන පැත්තකට යනවා ඒ නිසා මේවා මේ ඇත්තටම මේ මට මතක නෑ මම කොහෙද හරි සිඩ්නි වල කරපු රිට්‍රීට් එකදිත් කරා ඉතින් ඒ මේ වගේ මාතෘකාවක් ගත්තොත් මේ දවස් 7-8ක දිගට බණ කියන්නේ. එහෙම නැතුව කෙටියෙන් සඳහන් කරන්න ලේසිම වැඩේ විසුද්ධි මාර්ගයේ පොතේ සිංහල පොතේ ඒක එච්චරම ප්‍රසිද්ධ නෑ සිංහල පොත එච්චර ප්‍රසිද්ධ නෑ pāli පොත තියෙන්නේ නමුත් ළඟදී මේ කච්චුකහය මම හිතන්නේ BPS එකද කොහොද අන්න ඒක කියවන්න ඒකේ පෙන්වනවා ඇති තරම් තොරතුරු ගන්න පුළුවන් මේකෙත් තියෙනවා ධම්මානුපස්සන සංඝානුපස්සන තොරතුරුත් ඒකේ තියෙනවා හරි මේ ශ්‍රද්ධාව දනවන සුළුයි දින 3ක් පමණ කාලයක් ඔබ වහන්සේගේ ධර්මදේශනා දහම් ගැටළු සාකච්ඡාවට සවන් දීමෙන් පසු මට මෙසේ සිතුනි. ඔබ වහන්සේ අපට කරුණාවෙන් අනුකම්පාවෙන් බෙදා දුන් ධර්ම දාණය හුදු දැනුම බෙදා දීමක් නොව ප්‍රත්‍යක්ෂණ අවබෝධ කර ධර්මයේ බව හොඳින් වැටහෙන ඔබ වහන්සේ ඊටා සරලව මනරම්ම දේශනා කරන ලදී. සතිය ඇති වැදගත්කම පුන පුනා දේශනා කරන ඔබ වහන්සේ මියන් විසින් අවුල් කරන ලද නූල් බෝලයක් වන්නු අපගේ මනස එක්කොනක එක්කුණක් අපට සොයා දුන්නාසේ මට හැඟුණ ඔබ වහන්සේට නිදුක් නිරෝධිය සුවත් වේවා ඊසීම වේවා. දැන් මේ වෙලාව හරි මොකද රිට්‍රීට් එක ඉවර වෙගෙන එනකොට මරණ දැන්නීම එන්න පටන් ගන්නවා. නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා. ඊසීම වේවා කියන එකයි කියන්නේ. ඉතින් කොහොම හරි ප්‍රශ්න වලට අපි යොදාගත්ත කාලයෙන් පැයක් ගත වෙලා තියෙනවා. අපි කාලසටහනේ අපිට තියෙන පැයකමාරක් කාලයක්. ඒක නිසා මේ කාටරි හිතෙනවා නම් තමන්ගේ භාවනාවට අදාළ එහෙම නැත්නම් පිරිසට වේලාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරන්න හොඳයි කිය කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් අපි මෙම වැඩමුළුව ඉවර වෙලා නිවෙස් වලට ගියාම අපේ යාළුවන් සහ නිවෙස්වල අය ඉතින් මේ අත්දැකීම් කොහොමද කින්දමන්ද කියලා විස්තර අහනවානේ. ඉතින් මම හිතනවා මට හිතුණා මේවා අපි යම් අත්දැකීමක් ලැබුවා නම් ඒගොල්ලොත් සමග මේවා සාකච්ඡා නොකළ යුතුයි, ඒගොල්ලන්ට නොකිය යුතුයි කියලා. ඉතින් මට හිතුණා ඒගොල්ලන්ට කියන්න තියෙන කෙටිම උත්තරය ඕගොල්ලෝ ගිහිල්ලා භාවනා කරලා බලන එක තමයි හොඳම දේ කියලා. ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්සේ අපි ඒව නොකිය යුතුයි නේද? කියන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක අමාරුයි. මොකද හේතුව මේ Apple කියන පළතුර කාලා ආපු එක්කනා ගම ගමට ගියාට පස්සේ කිව්වොත් එමේ Apple කාවා කාලා ආවයි කියලා. ඉතින් ඒගොල්ලෝ කියනවා මටත් කියලා දෙන්නයි කියලා. ඉතින් අපි කොහොමද කියන්නේ? ඒක අඹ නෙවෙයි, කෙසෙල් නෙවෙයි, රඹුටන් නෙවෙයි, ජමනාරන් නෙවෙයි, අන්නාසි නෙවෙයි කීයයි. ඉතින් අර මනුස්සයාට මොකද වෙන්නේ? මොනම තැනකටවත් යන්නේ නැහැ. ඒ නිසා කියන දේ කීයක් හරි කරලා දිවදි කරවන් කියලා Apple කැලලා තිබ්බ දවසේ ඔළුවට පොල්ලෙන් ගැහුවාගේ තේරෙනවා. ඉතින් එහෙම නැතුව මේ කියලා දෙන්න ගියාට කුතුහලෙන් අපි උත්සාහ කරනවා. දන්න වචනෙන් අපි උත්සාහ කරනවා. නමුත් ඒ සංදි මේ විශේෂයෙන් ප්‍රත්‍යක්ෂය පිළිබඳ තියෙන දේ තමයි නොකිය ඉඳලත් බෑ. බුදුරජාණන්සේ සඳහන් කරනවා තමන් යමක් භාවනාවෙන් හෝ අත්දැක්කට පස්සේ ඒක නොකිය ඉන්න බෑ අපිට. ඒකේ හෙලිතරව් වීමක් තියෙනවා. ඒ වගේම අපිට ඕන මට්ටමේ වෙන්නේ නැහැ. ඉතින් ඒකේ මේ අර කතාව තමයි අර ගමරාල දිවිලෝකී කතාව අලියාගේ වලිගෙල්ලිලා ඉතින් ගමරාල කරබනේ හිටියානම් ගමරට ඕන වෙලාවක යන්න තිබතිවිලු. වැඩි වෙලා මොකද නිකමට අඹුවට කිව්වා වැඩි බොලල්ලා දන්නවද වැඩක් මංගේ දිවි ලෝකේ දිගන කියලා. ඉතින් යම්මනි කොහොමඩක්වත් විශ්වාස කරන්නේ. පස්සේ විස්තරය අහනකොට යම්මනිට දැනගත්තා මේ මනුස්සයා ගිලියද කිව්වා "මුම් අදත් යන් මන්නම් එනවාමයි" කියලා. ඉතින් ගමරාලට ප්‍රශ්නයක් නැහැ නේ. ඔය ගමරාල කිව්වා හොඳයි කියලා. ඉතින් අඹුවට කවදාකවත් බෑ අල්ලපු ගෙදරටම ගියා. දැන් මේ භාවනා කරන කටියටත් වෙලා තියෙන එච්චරයි. මේ ඉන්න කාට හරි එකක් එක කතා කරන්න ඕනේ. ඒකේ ඒ විශේෂයෙන්ම ඔය ස්ටිලින්ගේ හැටි. මොන්නම දෙයක්වත් බෑ. තව කෙනෙක් අවශ්‍යයි. ඉතින් අඹුව කතා කරද්දී වල්ලපු ගෙදර කිව්වා අයියෝ එයා යනකොට මට සද්දයක් කරන්න මාත් එන්නම් කියලා. ඒ මනුස්සයා ඒ දරුවන්ටයි ගෑන්ටයි කිව්වා අල්ලපු ගෙදර බනකොට හැට්ටලා හිටිය සේරම කතා කරා. ඉතින් අඹර ගමරාල හිමීට පය හොල්ලන්න නැතුව කටු කඩා ගන්න නැතුව හිමීට ලං කරලා අලියා ඉන්න තැන ගියාට පස්සේ සිග්නල් එකක් දුන්නා අඹුවට. අඹුව ගිහිල්ලා ඉවරලා ගමරාල බදාගත්තා. ගමරාල වලිගේ බදාගත්තා. දන්නේ නැහැ. පොලිම පිටිපස්සේ බදාගෙන ගමම. දැන් ජොලිය යනවා. උඩට යනකොට අර මගදී ඉන්න කෙනෙක් ඇහුවා මේ මේ මේ දිවි ලෝකෙ මෙච්චර මෙච්චර දේවල් ති විස්තර අහලා කිව්වලා ඔක රත්තරම්මයින කුරුණිය කොච්චර සයිස්ද කියලා. බේරන්න බැරි තැන කමරාලේ මෙන්න මෙච්චරයි කිව්වා. ඒ යනකම් හදිසි. එච්චර තමයි ඊට පස්සේ අලියාවෙත් නැහැ. මේගොල්ල හිටපු දැන පසුබිම යනගත්තා. ඒක තමයි. ඉතින් ඒ නිසා ඔක් කියන්න යනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මේ ඉතින් බැඳපු කෙනාට නොකිය ඉඳලත් බෑනේ ඕක. වහකෑවත් අමරිසයියා ඒ දවස්වල කියනවා අමරිසයියා එකේ තිබුණු බැඳගත් දවසම පොරොන්දුවා. මම ඕන දෙයක් දැක්කොත් උඹට කියනවා මම යන තැනක ඕන තැනකට එන්න ඕනයි කියලා. ඉතින් දවසේ ඉස්කෝලේ මහත්තයා එනකොට මේ අමරිතයේ නෝනායි කොන්ද කැඩිලා. මොකද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මම මේ මේ අපේ ගිවිසුමේ හැටියට මම හැන්දාවට මේ පොල් ගහ උඩට සිරිපාදේ පේනවලු. ඉතින් හැමදාම පොල් ගහට නගිනකොට ගෑණිකවලු මටත් යන්න ඕනේ. කිව්වලුගේ පොල් ගහ නගින්න වෙන දෙයක් නෙවෙයි සිරිපාදේ වන්දනා කරා. කමන්න මාත් එන්නම් ගාලු ගියක් ගාලු වැටුණලු. යාර ගිවිසුමේ හැටියට අඳ ගන්න නැතුව බෑ. කතා කරොත් යන්නම ඕනේ. මේ මේ නිවන් දකින ගමනේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය පැන්නුවාට පස්සේ මේක ජෝක්යක් විතරයි. ඒකේ කවදාකවත් sannivedana කරන්න බෑ කියලා හිතන්න අපි කතාවකොත් මේක නෑ. හෙට කතාවකොත් මේක නෑ. වෙන තැනකට සම්බන්ධකොත් නෑ. මේ දබන අත්දැකීම මම දැන් මෙතන එච්චරමයි. ඒක ලැබෙනකොටම හිතෙන්නේ මේක හෙටට ගන්නෙ කොහොමද? දැන් අරයට දෙන්නේ කොහොමද? සම්බ මේක ප්‍රිසර්ව් කරන්නේ කොහොමද? ඒ කියන්නේ පැහැදිලිවම මම දැන් මෙතනත් නෙවෙයි. ඒ වගේම මේක මේ අනිර්වචනීය දෙයක් නිර්වචනය කරන්න හදන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේක ඉතින් මෙච්චරම අදාළ නැති ප්‍රශ්නකුත් නෙමෙයි. ප්‍රශ්නේ අදාළයි. නමුත් අපේ තියෙන මේ ප්‍රවණතා කුසලතා බුදුචානන්සික වගේ විශේෂ ඥාන නැති නිසා පිළිසිඹියාපත් නොපත් නිසා සිව් පිළිසිඹියාපත් කියන්නේ ඕක තමයි Tamanda වෙච්චදී තව කෙනෙකුට මේ හානියක් නොවන විදිහට කියලා දෙන එක ඒක Taman අවබෝධ කරනට වැඩිය අමාරුයි. ගියාම සමහරවන් මේ මේ වගේ රූප දැක්කද අරවා දැක්කද මේවා දැක්කද ඕකේ කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ එතකොට මෑ මේ ඈ මට වුණේ. ඒ වගේ දෙකෙන් තමයි බේරෙන්නේ තියෙන්නේ. කන් ඇත්තේ බීරෙක් වගේ හැසිරෙන එකයි තියෙන්නේ. පෙනුණාද කියලා අහන්න දැක්කට මොකද පොට්ටෙක් වගේ හැසිරෙනවා. ඒක මේ භාවනාවේ උගන්වන්නේ නැහැ. හැබැයි ඒක නැතුව භාවනාවේ කවදාකවත් රැකෙන්නේ නැහැ. ඒක නිකන් හරියට මේ ඊතර ටිකක් පෙට්‍රල් ටිකක් පීරිසයක තියලා තිබ්බා වගේ. අපි පිහගෙන යනවා. ඒක දාලා හොඳට සීල් කරගන්න එක ඊතර වල පෙට්‍රල් වල වැඩක් නෙමෙයි. ඒක රකින්න මිනිහාගේ වටිනාකම තමන්ගේ தත්තෙට ගැළපෙන විදිහට ඒක ආරක්ෂා කරන එක. ඒ උත්හාන සම්පදාව නෙමෙයි මෙතන තියෙන්නේ ආරක්ක සම්පදාව. අපි ළඟ තියෙන්නේ මේ ආරක්ක සම්පදා හරි දුර්වලයි. ඒ මොකද අඳුරේ ඉඳලා. එහෙම නැත්නම් මේ අපි හිතන මේ හදා බෙදා ගැනීම නිසා ඉතින් වෙන්නේ මේ අර ගමරාල දිවි ලෝකේ ගිය කතාව තමයි. ඒ නිසා පුළුවන් තරම් අරසා කරගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ ඒක නිසා මේ අර මම නම් උඩට ගියාම ආන්න කෙනෙක් නැහැ. මොන ඒ වගේ ඔව් එතන මේ තියෙනවා කිසිම අඩුපාඩුවක් නැහැ කරගෙන යන්න පුළුවන්. ඔබලා බලන්න එපා. ලියලම් බලන්න කියනවා මල්ල. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මේ භාවනා වැඩසටහනට සහභාගී වුණ දවසේ ඉඳලා මගේ භාවනා පැත්තෙන් බොහොම ක්‍රමික ශීඝ්‍ර දියුණුවක් තිබ්බා මේ මයිල්ස්ටෝන් මේ සතම් කන ගාණක් පහු කරා දිගටම වීර්යයක් තිබ්බා මේ ඒක ලමං අද උදේ ඔබ වහන්සේට කමඩාන් සුද්ධරනට විස්තර කරපු විදිහට ඒක ඒක තමයි පීක් එක මේ මගේ පෞද්ගලික භාවනා ජීවිතේම ඒක උනේ ඊයේ එතනින් පස්සේ නිකන් බැටරි බැස්සා වගේ ගතියක් දැනෙනවා මම කල්පනා කරලා බලුවා මම ඒකම ආපහු අචීව් කරන්න යනවා නෙවෙයි කියලා හිතලත් එහෙම කරත් නිකන් අර පෙට්‍රල් වර්ණයේ ගතියක් දැනෙනවා සනස ඒක ස්වභාවිකයිද ස්වභාවිකයි ස්වභාවිකයිද කියලා පැහැදිලි කරලා දෙන්න සනස නැති දැන් කරන්න තියෙන්නේ ඒ ඒක නිතර නිතර එනවනේ ඒක අරමුණු කරගන්න. මේ තියෙන தત્ත්වය මානසික தત્ත්වයක්ද කායික தત્ත්වයක්ද පසුබිම් සාධක මත තියෙන එකක්ද නැත්නම් ඇතුලේ වෙච්ච වෙනසක්ද කියලා ඒන එක නිර්වචනය කරන්න හදනවා. ඒක මේ යාලු කරගන්න හදනවා. ඒක හාද කරගන්න හදන එකයි තියෙන්නේ. මේක මේ ඉස්තර සුභයක් හෝ අසුභයක් විතර බලන්නත් එපා. මොකද්ද මේ? මේ වෙලා තියෙන්නේ මේ වතුර බීලා උනාට පස්සේ වතුර බීලා බොණ්ඩ පටන් ගන්නකොට තිබුණ සෙනෙහස නැහැනේ වතුර බීලා ඉවරනකොට ඒ වතුර ඇති වෙනවනේ හොඳට බත් ඇති බත් බත් බඩගිනි මිනිසෙකුට හොඳට පිටිච්ච පිඟානක් දුන්නට පස්සේ පළවෙනි පිටියේ රසය නැහැනේ බීමාන බිග තියෙනකොට ඒකේ පවෙනමනේ ඉතින් ඒක බසේ දෝෂයක්ද නැත්නම් මගේ දෝෂයක්ද එහෙම තමයි සදාකාලික වෙච්ච එකක්ද කියලා බලන්න මේ වගේ සරල අත්දැකීමකින් අපිට ගන්න පුළුවන් මොන දේ වුණත් ලැබුණට පස්සේ ඒකේ තිබිච්ච සිල්ලාරේ නෙමෙයි හම්බෙන්නේ ප්‍රතිඵල ලැබෙනකොට ලැබෙන්න ඉස්සලා තිබුණ දෙක නෙවෙයි. ඉතින් ඒකේ අපි මේරීමකට අපිට හේතු වෙනවා ඒ ලබන ලබන්න පටන් අර ගන්නකොට ළමා ගතියක් තියෙනවා. එහෙම නැත්නම් බොළඳ ගතියක්. ඉතින් ඒක පිටිකන පිටිකන ඒ තත්ත්වයට ගියාට පස්සේ බොළඳ ගතියක් නැති වෙනවා. ආයේ ඒ වෙන දෙයක් කිරීමට ඇති උනන්දුකාරක ශක්තියක් නැතිලා යනවා. මොකද මේ ප්‍රතිඵල ලැබිලා. ඒක නිසා කියනවා රහතන් වහන්සේට රහත් වෙනකොට අසද්දෝ කියලා. උන්වහන්සේට සද්ධාව නැහැ ඔක්කොම ඉවර වෙලා යනවා. අකතඤ්ඤෝ කිසි කෙනෙකුට ගුණයක් ප්‍රකාශ කරන්න නැහැ කෘතඥ භාවය නැති වෙනවා උන්වහන්සේ. මොකද කල යුත්තේ කරලා ඉවරයි. ඉතින් අකතඤ්ඤෝ අසද්දෝ කියලා කියන එක සාමාන්‍ය කෙනෙකුට ගත්තොත් නරක ගුණ දෙකක්. සද්ධාාවක් නැහැ. මේ කළ දෙහි ගුණයක් නැහැ. රහත් වෙනකොට මේ හැලෙනවා. ඒකද මේ වෙලා තියෙන්නේ එහෙම නැත්නම් වෙන මේ తాවකාලික දෙයක් දෙකලා නිතරම ওই වෙන தත්ත්වය අරමුණු කරගෙන නැවත නැවතත් ඒක මේ අරමුණු කරනවා කියන එක තමයි ලේසි වචන උර කරන්න කියන්නේ. ඒකම දිහා බලන එකයි තියෙන්නේ. අතීත අත්දැකීමක් ඇසුරෙන් ඔබ වහන්සේට දිග ප්‍රශ්නයක් කියලා තිබුණේ මම සවනංශ නැවත නැවත එතෙන්ට එන්න උත්සාහ කරන කෙනෙක්ට දැන් කවුරුදු පහකට විතර පෙර ලැබිච්ච අත්දැකීමක් ඉතින් එතෙන්ට කිට්ටු කරන්න දැන් ඒ ඒ මට්ටමේ ඒකාග්‍රතාවයක් නැහැ. එදා මට දැනුනේ ඒ නැවත නැවත එතෙන්ට ඒ මට තරම් භාවනා කිරීමේ අවශ්‍යතාවය ඇති කියලා තෘප්තිමත් බවක් තිබිලා එතනින් ආය නැවත වමනාවක් විතර නොදැනෙන ගතියක් වගේ දැනුනේ. ඒ කියන්නේ ඔය කියන මේ ඉවරච්ච ගමන්ම තියෙන ඒ ගතියත් පහුවෙන පහුවෙන තියෙන ගතිත් එකක්වත් ස්ථිර දේවල් නෙමෙයි. එහෙම. දැන් නැවත ඔය ප්‍රශ්න අහන්නේ ආයෙසරයක් ගමන යන්න ලෑස්ති වෙලා. කියන්නේ ආයෙ මේක ගැන මේ හදාරන්න ඕනේ. ඊට ආයෙ පටන් ගන්න ගන්න ආධුනිකෙක් වගේ. එහෙම. සම්පූර්ණ ආධුනිකෙක් පටන් ගන්න කියනවා කවදා හෝ මේ පාරේ ගිහිල්ලා ඔය විදිහටම මුදුන්පත් වුණා නම් අන්න අපිට එදා වෙච්ච එක පිළිබඳව අද තමන්ගේ අත්දැකීමෙන් කරන්න පුළුවන්. 3 4 5 6 7 8 යනකොට ඕක මේ දවල්ට කරනවා රැයට කරනවා වගේ වෙනවා. අපි බලනකොට නම් කියන්නේ උඩ තියෙන දෙයියෝ වගේ වැඳගෙන තමයි යන්නේ. එක දෙක ඕක අත්දකින්නකොට ඕක කොහොමඩක්වත් ගන්න දෙයක් නැහැ. ඒක මේ මුළු ලෝකෙම හැටි මොන දෙයක් වුණත් ළඟා වෙනකන් තමයි සිල්ලිලාරේ තියෙන්නේ. ළඟා වෙනකන් තමයි ඒකට තියෙන ප්‍රේමේ ගෞරවේ තියෙන්නේ. ඒක මේ මුනිදාස් කුමාරතුංගතුමා කියලා තිබුණේ මේ මලක ලස්සන තියෙන්නේ පොට්ටුව පිපෙනකන් තමයි. පොට්ටුව පිළ පෙති හැල්ලා බට්ට එළියට ආවට පස්සේ ආයෙ කවුරුත් ඒක දිහා බලන්නේ නැහැ. වැලකත්තර ඇවිල්ලා බින්දෙනකන් තමයි ලස්සන. බින්දුනට පස්සේ බලන්නේ ඉර නගිනකන් අපි ඉර නගිනව බලන්න යූරට යනවා. ඉර නැග්ගට පස්සේ සන්ග්ලාසස් දානවා. ඉර පේන්නේ නැති වෙන්නේ. ඉතින් මෙහෙම ලෝකයක්. කොයි දේ වුණත් සිලිලාරේ තියෙන ওই පළවෙනි සැරේ තමයි. ඔකට ඒ එතෙන්ටම කියන්නේ දැන් මේ දැන් අපි එදා ඒ අවස්ථාවේදී නැවත නැවතත් එතෙන්ට එන උත්සාහ කිරීමට වමනාවක් හිතට දැනෙන්නේ එතන හිත හිත හැම හිතට ඒ අර වේගයක් නැහැ නිකන්. ඒ කියන්නේ මොටිවේෂන් එක කියලා මොටිවේෂන් කියන්නේ උනන්දුකාරකයක්. එහෙමයි. උනන්දුකාරකයක් එන්නේ නැහැ. එතකොට කොහොමද ස්වාමිනාස එතෙන්ට නැවත නැවතත් යන්නේ උනන්දුකාරකෙම එනවනම් විතරයි අපි ඒක පාවිච්චි කරන්නේ නැත්තම් ඒ කියන්නේ අර ආපු සිලිලාරේ තාම තියෙනවා මේ බත් බත් කාලේ ඉවරයි කෑම කාලේ ඉවරයි ආය බඩගිනි එනකන් ආය කොහොමද බඩගිනි ඇති කරන්න යන්න හොඳ නැහැ ඒකට ඇපටයිසර් ගහගෙන අනම්මනම් කන්න පටන් අර කැම තියෙන හින්දා දවසරයක් කන්න ඕනේ කියලා. අද තියෙන්නේ ඒ කුණුහරුපනේ මේ ලෝකේ. අවශ්‍යතාවය නෙවෙයි තියෙන්නේ මේ දේවල් තියෙන නිසා පාවිච්චි කරනවා. ඒක නෙවෙයි ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා. අනිත් දවසේ තමන් ඊගාව මාර්ග ඥානයට සූදානම් වෙනවා. අපි හිතමු මේක බරපතල ඥානයක් කියලා. ඊගාව ඥානෙ සූදානම් තමන්ට මේක හිගේ තේරෙනවා. තිබහයනවා. නැත්නම් අවශ්‍යතාවය තේරෙනවා. ඒනකන් ඉතින් තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා. අරකට කෙලසෙන දේවල් කරන්නේ ඒ මේ අපේ සාමාන්‍ය සම්ප්‍රදාන කූලෝ කියනවා නම් මේ ජීවිතේෙදිම ඉතුරු ටික කරගන්න පුළුවන් නම් ටික කාලයක් ගිහලා ආයෙ යාට හිතනවා මේක පටන් අරගන්න ඕනේ. එහෙම නැත්නම් අර බත් කාපු එකේ බඩගින්න පිටිච්ච වෙලාවේදී ඉතින් ඒක හුඟක් වෙලා සමහරෙකුට අවශ්‍ය කරන්නේ නැහැ. හැබැයි එතකොට ඒ භාවනා කරන්න ඉස්සර තිබුණට වැඩිය දැන් පිරිච්ච ගතියක් තියෙනවා. 100ක් නෙවෙයි ඊට වැඩිය සන්තුෂ්ටි කරගතියක් තියෙනවා. හැබැයි අර අලුතෙන් බිස්නස් එකක් කරගෙන යන්න තරම් ආයෝජනය කරගෙන වෙහෙසෙන්න හිත දෙන්නේ ඒක ඇත්තටම උවමනාව හිතේ තියෙනවා උවමනාව තියෙනවා නමුත් යම් අඩුපාඩු ටිකක් තියෙනවා පිරෙන්න ආයෙත් එතන යන ගන්න ගතියක් ඒක හුඟක් වෙලාවට සාමාන්‍යයෙන් කියන කියන්නේ කාලේ. දැන් කාලයක් යනවා ඒක පිරෙන්න. එහෙම නැත්නම් අපි සම්ප්‍රදාන කුලංගේ පාරමිතා පිරෙන්න ඕන. එහෙම නැත්නම් පරිසරය සකස් වෙන්න ඕන. ඒ කියන්නේ සද්ධාව කුසල ඡන්දයක් බවට පත් වෙන්න ඕනේ. සද්ධාව කවදාකවත් ඉදිරිපත් වෙන දෙයක් නෙවෙයි. සද්ධාව කියන්නේ අපි ඔල්ලෝලා තියාන්නේ නොකුසල ඡන්දයක් විතර ආවට පස්සේ තමයි ඉන්න බෑ. ඊට පස්සේ අරගෙන යනවා. සද්ධාව තිබුණාටමයි. සද්ධාව කියන්නේ අසංවිධිත ජවයක්. කුසල ඡන්ද කියන්නේ සංවිධිත ජවයක් දිශාගත කතා. ගත වෙලා තියෙන ඒක යනවා. අපිට වෙලා තියෙන්නේ ආපවර සද්ධා මට්ටමට රටලා තියෙන කුසල ඡන්දයක් වෙනකන් හදන්නත් බෑ. දැන් සද්ධාව කුසල ඡන්දයක් කරන එක පුත්‍රජානනාංශික වකීමක් නෙවෙයි. එතකොට සාමනාස එතනින් එහාට අපි කරගෙන යන්න ඕනේ හැම වෙලාවෙම නිවනට යොමු කරගත්ත සිත ඉස්තර කරගෙන මේ දුකෙන් මිදෙන්න ඕනේ කියන අරමුණ ඉස්තර කරගෙන කටයුතු කරගෙන යාමට වඩා සතිය යන තියෙන මේ තියෙන தත්තට අකුල් හෙලා ගන්න එපා. පුළුවන් තරම් අර විවෘත භාවයේ තියාගෙන ඉන්න ඕනේ. හැබැයි අර තරම යවයක් ආ යුතුයම නැහැ. එන්න නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකට දන්නවා දැන් අර පිපාසෙට දැන් බඩගින්නක් නැහැ. කෑම තියෙනවා. ඒ වුණාට මේ අවශ්‍ය කරන කෑම අවශ්‍යතාවය ඇඟෙන්න එනකන් නැතුව කෑවොත් කෑම නිසා දිවෙන් සීදී වෙනස ගන්නවා කියලා කතාවක් එනවා. ඊට පස්සේ ඒක අහේනිය පිළිස අපත්‍ය පිළිස හිටිනවා. නැවත නැවත මේක එන එක ධර්මතාවයක්. අනස්කෝ විමුක්ති මාර්ගය විසුද්ධි මාර්ගයට කලින් කොච්චරක් විතර කලින්ද සාන්නේ කොහොමද සැකිල්ල දෙකේ බොහොම සමානකම් තියෙනවා ඒක විසුද්ධි මාර්ගයේ ඥානපෝනික ඥාන විමලහා ඥාන මට මතක නෑ ප්‍රසිද්ධ හම්තු ඒ සංසේ මුලදී සෑහෙන ඉන්ට්‍රොඩක්ෂන් එකක් පෙන්නලා විස්තර කරලා දෙනවා ඒ ටික ඔය මේ ඔයගේ ස්ටඩි එකක් කරලා තිබුණා මේ වජිරාරාමේ කේමින්දු ස්වාමීන් වහන්සේත් සිංහල පැත්තෙන් අරක කෙඩුවේ ඥානති ලෝකහමඳුරෝ මම මතක නැහැ විසුද්ධි මාර්ගය ට්‍රාන්ස්ලේට් කරේ මේ එයත් බොහොම ලස්සන විස්තරයක් කරනවා. ඉස්සරගෙන බොහොම සුළු වෙනසයි තියෙන්නේ. පටුන එහෙම බොහොම සමානයි. දැන් විසුද්ධි මාර්ගයේ සාමාන්‍ය සම්ප්‍රදාන කුල කියන්නේ බුද්ධකෝත ස්වාමීන් වහන්සේ දීපු තීසිස් එක රැලි වඩ පස්සේ සක්‍රිය හොරකම් කරුවා දෙවෙනි සැරේ ලිව්වා දෙවෙනි සැරේ තොරකම් කරුවා තුන්වෙනි සැරේ ලිව්වට පස්සේ තුන්වෙනි සැරේටත් එක රැ ලිව්වයි කියලා කියන්නේ. තුනම ගෙනලා උදේ දුන්නාට පස්සේ තුන ගිහිලා බෙදලා දුන්නා කියලා තමයි සම්ප්‍රදාය තියෙන්නේ. එතකොට පේන්නේ මේක ඔරිජිනල් එකක් කියලා. නමුත් විමුක්ති මාර්ගයේ ඊට කලින් ලියපු එක සංස්කෘතක සංස්කෘත පද නෙමේ. අච්චර විස්තර කෙරුවේ නැහැ. ප්‍රසිද්ධ වුණෙත් නැහැ. නමුත් දෙක සංසන්දනය කරන පේනවා අරක කලින් ලියවිලා තියෙන්නේ. සංස්කෘත භාෂාවෙන් මේක pāli භාෂාවෙන් දෙකේ බොහොම සමානකමක් තිබිලා තියෙනවා. හැබැයි තම ඔප්පු කරලා නැහැ. අරයා මේක බලලා මේක ලිව්වයි කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අන්තිම තීසිස ඉවරනකොට එයා කියලා තිනවා කොහොම කරුවත් මගේ නම පාවිලා යන්න ෂෝෆන් ෂෝෆන් හෝවගේ ෂෝෆන් හවගේ වරායට තමයි කියලා. ඒ ෂෝෆන් හව කියන්නේ ළඟ බුදු මේ බටහිරට ඉස්ලාම් බුද්ධහම ගෙනිච්ච මිනිසයා. ඉතින් එතකොට තේරෙන්න පටන් අර ගන්න හිතන මිනිස්සු මේ මේ මේ සිග්මන්ඩ්ගේ ලියමන් බුද්ධහගමේ සාරයද ලියවිලා තියෙන කියලා. හැබැයි යා කියනවා මගේ ජීවිතයේ අන්තිම කාලේ තමයි මම ෂෝෆන් හව දැක්කේ කියලා. ඉතින් මේ වගේ විසුද්ධි මාර්ගයට විමුක්ති මාර්ගය අතර තියෙන සම්බන්ධයත් ඒ වගේ එකක්. ඒක සායනද මට නෑ මගේ ප්‍රශ්නේ මේක දැන් විසුද්ධි මාර්ගය නැත්නම් සත්වවිසුද්ධ ක්‍රමයේ ඔක්කොම සායනවාස දැන් බණට කියන්නේ ඒකනේ. ඉතා වැදගත් මාර්ගයේ පෙන්නන මේ විද්‍යන්නේ ස්වාමීන් වහන්සේ මේක තියෙන අඩංගු. ඉතින් මහායාන ක්‍රමය එතකොට තේරවාද ක්‍රමයට කලින් මේක පෙන්නලා තියෙනවා. මට පේන හැටියට ඉතින් අපි මහායාන ක්‍රමය මොකද අඩුතක් තේරු කරන්නේ. ඒකෙදි මෙහෙම කියන්න බලන්න මහායානයේ ඉස්සර වුණා තේරවාදී ඉස්සර වුණා දෙකම සද්ධර්මයමයි. මහායාන සංස්කෘත භාෂාව දිගේ ගියේ තේරවාදී පාලිය දිගේ ගියේ මහායානයේදී දැන් ඔයාගෙන යනකොට අවුරුදු පළවෙනි අවුරුදු සර්වඥාගේ පරිණිරවාණයෙන් පස්සේ තේ බුද්ධ ආගම බටහිරත් එක්ක ගනුදෙනු කරපෙව්වා ඒ සිල්ක් රෝඩ් එකේ තියෙන ගල්ලෙන් වල හොඳට තාම තියෙනවලු අවුරුදු 200 300 අතරත මිනිසුන්ගේ මති මතාන්තර වෙනස් වෙලා කියෝ එකට ගියා ප්‍රිවෙන්ෂන් නැතුව. ඒ කියන්නේ ලෙඩසුව කරන පැත්තට ගියා හෙදකමට වැඩිය. ඒ වගේම උපදි සම්පatti බලන්න ගියා ලෝකෝත්තර සම්පatti වෙනුවට. ඉතින් ඒකෙදී වෙස්ට් එකට යනකොට මහායාන ගත්ත වැඩ පිළිවෙල බොහොම ජනප්‍රිය වුණා. මොකද ඒගොල්ලෝ ගත්තේ උපදි සම්පatti, ඒගොල්ලෝ ගත්තෙත් ඔය කියෝරින් පැත්ත තමයි. තේරවාදයේ ගත්තේ ප්‍රිවෙන්ෂන් ලෝකෝත්තර පැත්ත ඒක එච්චර ජනප්‍රිය වුණේ නැහැ. ඉතින් මේ දෙකේදී බුද්ධ දේශනාවෙම තමයි ප්‍රතිපatti කියනකොට කියනවා අරිවංශ ප්‍රතිපදාව, සතිපට්ඨාන ප්‍රතිපදාව, සත්ත්වවිසුද්ධි ප්‍රතිපදාව, එතන විසුද්ධි ප්‍රතිපදාව, මොණීය ප්‍රතිපදාව කියලා ප්‍රතිපදා රාශියක් තියෙනවා. ඒකෙදි තේරවාදය සම්ප්‍රදාන කුල ගිනාවේ සතිපට්ඨානෙ තමයි. මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගය ලියමනින් අපි ඔය සත්ත්වවිසුද්ධි ක්‍රමය එලි දැක්වා ගත්තා. ඒක සම්පූර්ණයි ඒක. ඒක සත්විනීත සූත්‍රයේ තියෙන මේක තියෙන සතිපට්ඨාන සූත්‍රේ. නමුත් ඒක ඔරිජිනල් එකක්ද නැද්ද කියලා මේ තේරවාදී අපි සහකා බැලුවේ උඟා පහුවෙලා. ඒ පහුුනේ සංසදනාත්මකව බටහිර කෙනෙක් අපිට පෙන්නපු නිසා. දැන් විමුක්ති මාර්ගය දැන් ප්‍රසිද්ධයි. ඒක හැමතැනම තියෙනවා. නමුත් ඒක ඒක ජනප්‍රිය වුණේ නැහැ. ජනප්‍රිය වුණේ විමුක්ති මේ sorry විමුක්ති මාර්ගය දැන් තියෙනවා ජනප්‍රිය වෙලා නැහැ. විසුද්ධි මාර්ගය ජනප්‍රිය වුණා. ඒක තේරවාදී රාමෝ බවටත් පත් වුණා. ඉතින් ඒ නිසා කාට හරි ඇකඩමිකලි දෙක සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ වෙනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් විමුක්ති මාර්ගයේදී ඉස්සර වෙලා ආවේ විසුද්ධි මාර්ගයේදී ඉස්සර ආවේ කියලා. ඒකට මම මගේ අවධානය තාම මට යොමු වෙලා නැහැ. මම කියපු දේ පිළිගන්නේ. ඒ කියනවා විමුක්ති මාර්ගය ආධිකාලීනයි කියලා. ඊට කලින් ඒකෙම විකාශයක් ඌණ පූර්ණයක් සම්පූර්ණ වීමක් තමයි කියන විසුද්ධි මාර්ගය කියන්නේ. ස්වාමීන් වහන්සේ අද උදේ වහන්සම කතා කරන වෙලාවේදී මේ කිව්වා මේ කියන්නේ සම මේ හිත එක්කන් වෙලා අනුමත තීරලා සමාධියක් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් නම් ඒ ඉන්න වෙලාවේදී වෙනත් මුකුත් හිතන්නේ නැතුව ඉන්නවා නම් ඉන්න පුළුවන් නිර්ාමිත සුවයකින් එතකොට මේ දැඩි මහන්සියක් ඒ කියන්නේ වෙහසක් අරගෙන මේ වේදනාවක් තරගෙන ඉන්න ඕනනම් පුළුවන් හැබැයි ආනපන සතියට ගිහිල්ලා ඒකේ මුලමදාට බලලා ඒ වගේ මේ බෙහෙත් වෙන එකට එමු වෙනවා කියලා. ඊට පස්සේ කිව්වා අත්හදා බලන්න කියලා ඒ ක්‍රම කොයිකද ගමන්ට ගැලපෙන දේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ සම්තන් සුද්ධ කිරීමෙන් පස්සේ ආවිල්ලා වාඩි වුණාම ඒ වාඩි වෙලා හිටපු එකේදී පැය දෙකමාරකදී ලැබිච්ච අත්දැකීම තමයි ඒකත් විතරක් එක ගියර් එක ගන්න බෑ කියලා. ඒ කියන්නේ මේ එකක් බෑ කියන්නේ කොයිකත් වරින් වර ඒ අවස්ථානුකූලව තමන් යොදා ගන්න ඕන කියලා. මොකද දැන් මේ මේ හැවේ මේ වෙලාවේදී ඕපන් පිට හැවේ ස්වාමීන් වහන්සේ ආයතරයක් කතා කරන්න ඔබ වහන්සේ හම්බ වෙනකොට තව දවසකමාරක් යනවා. ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන අද හිටයි දවස් දෙක නිසා මේ ගැන චුට්ටක් පැහැදිලි කරා නම් ස්වාමීන් වහන්සේ. ඒක තමයි මම උදේ කිව්වේ එකක්වත් හොඳයි කියන්න බෑ. පැමිණෙන කොයි දේ සමානව සලකන්නේ වෙලාවක ආකාරය හාරගෙන යනවා වගේ කාගෙන යන්න පුළුවන් වෙලා ගන්න ටිකක් වෙහෙසයි වෙලාවයි. ආයෙ ටිකක් ඉන්න පුළුවන් මොනවක්වත් කරන්න ඒ වුණත් ඒ විවේකය ඊගාවට ආයෙ කාගෙන යන්න ආයෙ බැටරිය charge කරලා දෙනවා. ඉතින් මේ නිසා මේ එකේම පැතිකඩ තුනක්. සමානතර වේදනාවත් එක්ක රණ්ඩු කරන නැත්නම් කෙලින්ම ආනාපානයත් එක්ක නැත්නම් මොකක්වත් නැතුව ඔහෙ නිකන් යන්නයි. ඔක්කොම මේ මේ එතන ගියාට පස්සේ නිකන් ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දැම්මට පස්සේ වෙන දේවල්. ඒකත් මේ පයිලට්ගේ නැත්නම් ඒ නායකයාගේ අත්දැකීම කෙලිම පාවිච්චි කරන්නේ නැතුවට ඕටෝ පයිලට් එකකින් දාලා ප්ලේන් එක හසුරුවන හැටියත් අත්දැකීමක් තමයි. කම්පියුටරේ කොහොමද කරන්නේ කියලා එයා බලාගෙන ඉන්නවා විතරයි. ඉතින් ඒක නිසා මේක මේ අලංකාතුන් අලං සංවිධාතුන් කියලා බුදුරජාණන්සේ ගුණයක් පෙන්ලා දීලා තියෙනවා භික්ෂුවකට යමක් කිරීමේ හැකියාව තියෙනත් ඕනේ ඒක සංවිධානය කරලා බලානිදීමේ හැකියාව තියෙනත් ඕනේ Taman කර දීලා කරන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් සංවිධානය කරන්න බෑ මොනම දෙයක් අර. කරලා ඉවරනට පස්සේ වෙලාවක් එනවා. ඒක අනික් කෙනෙකුට කියලා මේක කරපන් කියලා බලන ඉන්න එක. කරන වෙලාවේදී ඔහොම නෙවෙයි මෙහෙමයි කියලා පණින්න යන නරකයි. ඒ මනුස්සයා මං විතර කරන්න දන්නේ ඒ උනට දවස කවදා හරි මෙතෙන් එනවා. ඒ නිසා බලන්න ගන ඕම කෙරුවා අතපය කඩනවා තමයි. උඹ ඔය වැඩේ මෙහෙම කෙරුවා නම් හොඳයි කියලා පස්සේ මිටි කියලා දෙනවා. දැන් අර සංවිධානය වෙන්න ඇරලා යන්නයි. ඒක මේ අපේ ජීවිතේ හුඟා කලාතුරකින් අපිට සිද්ධ වෙන දෙයක්. අපේ අපේ පුරුද්ද ඇඟිලි ගහලමයි. මොනවාවත් යන තාලෙට යන්න දෙන්නේ ඇඟිලි ගැසීම ඇබ්බැහියක් අපි. නිකන් යන දෙයට යන්න දෙන්න බැරිකම නිසා තමයි මේ මෙච්චර ලස්සන පරිසරය කෙලසගත්තේ අපි. මෙච්චර ලස්සන තිබුණු අපේ මේ මේ පුංචි කාලේ තිබුණ ලස්සන හිත උගත්කමින් නම්බුකාරකමින් මුදල් වලින් කෙලසගත්තේ ලොකු දෙයක් කියලා. දැන් ඔක තේරෙන්නේ තාමත් තේරෙන්නේ ඔක අයින් කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ. කවදා හරි මේ නම්බුව කියලා ගත්ත මේ දැනුම කියලා ගත්ත මේ පඬිතකම කියලා ගත්ත දේ බීම තියන්න ගිය දවස් තමයි ඕකේ තියෙන වටිනාකම ඕකේ තියෙන භයානකම තේරෙන්නේ මේක බූවල්ලෙක් අපි හිතන්නේ බොහොම සාදරයෙන් ආදරයෙන් හොයාගෙන ගිහිල්ලා ගත්ත දෙයක් කියලා අයින් කරන්න බලන්න කිපුණ දවසට ආය මොකුත් නැහැ වෙන මායෝනේ නැහැ වෙන කෙලෙස් ඕනේ නැහැ ඔය මම මාගේ කියනකම ඇති අපිට සංසාරයක දුක් දෙන්නේ අයින් කරන්න යන දවස් තමයි තේරෙන්නේ නිසා යමක් නොකර සිටන දවසට තමයි පුත්‍රජානනති කියන්නේ මිනිහාගේ දක්ෂකම ඒ අර පුක්කුසාති පුක්කුසාන්නේ මේ වෙන පරිබ්‍රාජකයෙක්ගේ මුද සද්ධාවන්ත ගෝලියෙක් බුදුජනනාසි ළඟට ඇවිල්ලා ඒත් පුත්‍රයන් සහනා උඹ උඹේ ස්වාමියාත් එක්ක බණ භාවනා කරනකොට අබිරමණය කරනවා කියලා ඉතින් කියනවා මගේ ගුරුනාථය හරිම ෂෝක් මම අබිරමණය කරනවායි කියලා. ඉතින් ඇහුවට පස්සේ කියනවා මෙහෙමයි මෙහෙමයි විස්තර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක තැනකදී කියනවා මේ මගේ ගෝලයා ගුරුනාථත් එක්ක මම ගියා පොඩ්ඩකට අපි පාරෙන් අයිනට ගියා මේ වාඩියක් වෙලා ඉන්න වාඩි වෙලා ඉන්නේ ඒ ඉන්න ටිකට එයා සමාධියට සමවැදුනා ගල් 500ක් විතර ගියා දූවිලි කන්දක් ඇවිල්ලා එයා නැගිටිනකොට ඇඟ පුරා දූවිලි. ඉතින් ඒක නිසා නැගිටලා මගෙන් ඇහුවයි කිව්වලු මේ කොහෙන්ද මේ දූවිලි කියලා. ඊට පස්සේ ආව ආ කියලා තියෙනවා මෙතනින් ඉස්සරහින් දැන් ගල් 500ක් ගියා. ඉතින් ඒකට ගොඩක් වෙලා පාර දූවිලි ඇවිස්සුනා ඒකයි කියලා. ඉතින් ඒ තරම ගැඹුරු සමාධියක් තියෙන කියලා. ඊට පස්සේ බුදුජානනාංශය කියනවා ආයෙක හොඳ වැඩක්. කියලා බුදුරජාණන්සේ කියනවා මමත් දවසක ගමනක් යන ගමන් වෙල්ෙලියක පිදුරු මඩුවක් තිබිලා මම ගිහිල්ලා පිදුරු මඩුවේ භාවනා කරා. මම හැන්දෑවේ භාවනා කරා නැගිටිනකොට වෙල්ෙලිය පිටලා මිනිස්සු. මම සක්මන් කරනකොට විශාල සෙනඟක් පිළිලා ඉතින් ළඟ ඉන්න ඊලන්දාට කතා කරලා හවලු මොකද මේ සෙනග කියලා. ඊට පස්සේ කිව්වලු දැන් මේ පොඩකට ඉස්සලා පුදුමාකාර වැස්සක් වැස්ස අකුණක් පිපුරුවා. මේ හරක් බානයි නියුන් සහෝදර දෙන්නෙකුට අකුණ වැදුනා මැරුණා. හා වැඩි හාන පිරිසකට වැදුනා මැරුණා. ඉතින් මේ ගමේ මිනිස්සු එකතු වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ අවලු ඔබ වහන්සේ කොහෙද හිටියේ කියලා මම මේක ඇතුලේ තමයි හිටියේ. බුදියාගෙන හිටියේ කියලා නෑ බුදිත් නෑ කිව්වා. බුදුහසාර ඒ හෙන ගහනවා ඇහිලත් නැහැ මොකක්වත් ඊට පස්සේ අර පරිබ්බාජයෙන් අහනවා මේ දෙකෙන් කොයි එකද උඹ හිතන්නේ වඩා හොඳේ කියලා. ඒතර කියනවා මේ මේ මේ හෙන ගැහුවත් මොනවා වුණත් ගණන් ගන්න නැතුව ඉන්න එක තමයි වටිනාකම තියෙන්නේ. ඒ තව තැනකදී මේ වගේ කතා කරන බුදුන් සාහනවා උඹේ ගුරුන්නාන්සේට මේ කොච්චර වෙලා හෙල්ලෙන්නේ නැතුව එක තැනක වාඩිලා ඉන්න පුළුවන්ද කියලා. කාටවත් බෑ. බුදුන් සාහනවා මේ දවස් 7ක් දවස් 6ක් පැයක් දෙකක් කියන ඕකෙන් තමයි මිනිහෙක් පණින්න පුළුවන් ක්‍රමේ වැඩ දාන එකෙන් නෙවෙයි කොච්චරක් එක තැනකටලා මොනවාක්වත් නොකර ඉන්න පුළුවන්ද කියලා බුදුන්ස කියනවා මට ඕන දවස් හතක් ඉන්න පුළුවන්. එනිසා මේ ක්‍රියාපෙන්නන ලෝකේ අන්ධහරපාන ලෝකේ වැඩපෙන්නන ලෝකේ බුදුන්ස කියනවා අපි මේ පුරුදු කරන්න හදන්නේ ඒ සියලු අවශ්‍යතාවයන් එහෙම නැත්නම් වගකීම් සියල්ලම තියේදී තමන්ට පුළුවන්ද චේතනාවක් පහළ නොකර වචනයක් කතා නොකර ක්‍රියාවක් නොකර එක තැනකට වෙලා ඉන්න නිකන් ඉන්න සුම්මයිරි කියලා කියන්නේ. ඕක තමයි නිවන කියන්නේ. සුම්මයිරි. අපිට බැරි සුම්මයිරි තමයි. අනිත් ඔක්කො මෙතන ඉන්න ඔක්කොමලා සෙල්ලම් දාලා වැඩ පෙන්නයි තම තමන්ගේ ශේෂ්ත්‍රයට ගියාට පස්සේ. නිකන් හිටපන් කිව්වොත්. එනිසා ඔය මේ කවුද රමණ මහරිෂි මිනිසයා අපවත් වුණා. එයා ලිව මුළු ත්‍රිපිටකය වගේ පොත් තුනක්. වේදයේ අද්වෛත වේදනාවේ නම දාලා තිබුණේ සුම්මයිරි කියලා. ඒ පොත් තුනටම නම දැනට උනත් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් මේ මෑත කාලේදී නැති උනේ අන්තිම දක්ෂම ඉරිසිනාච කෙනෙක් කියලා කියනවා. පොතේ නියමට දාලා තියෙන සුම්මයිද නිකා හිටපන්. භාවනාවදිත් අපි කරන්නේ ඒක එක එක එක නතර කරලා නතර කරලා නතර කරලා පුළුවන් තරම් නතර වෙන්න ඇරලා වෙච්ච බව හොඳට සලකලා එහෙමම කොච්චරලා නඩත්තු කරගෙන ඉන්න පුළුවන්ද කියන මේ ආනුකූල ප්‍රවාහය අනාකූල ප්‍රවාහය එහෙම අනාකූල කොච්චර ගලන්න දෙන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ පෑදීජියට බොරදී එකතු කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා බොරදී එකතු කිරීම තමයි සංස්කරණය කරන කියන සංස්කාර කියන්නේ අනාකූල ප්‍රවාහය ආකූල කිරීම තමයි සංස්කාර කරනවා කියලා කියන්නේ ඒ සංස්කාර කෙරුවොත් කියවන්න ඕනේ ඊට පස්සේ සංසාරේ ඉන්න ඕනේ නොකර ඉන්න පුළුවන්කම තමයි අපි මේ උත්සාහ කරලා බලන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් මේ මම මාගේ කියන දෙය අපි සම්මුති ලෝකයේ අදහස් ප්‍රකාශ කර ගැනීම සඳහා සංවේදනයේ සඳහා භාවිත කරන වචන දෙකක්. නමුත් මානවයාගේ පරිණාමයෙන් චින්තනය විප්ලවය ඇති වෙනකොට මේ යම් යම් භාෂාවන් හදාගෙන තියෙනවා. එතකොට එවැනි භාෂාවන් හදා නොගා හදාගන්න කලින් වුණත් මේ මම මාගේ කියන හැඟීම තිබෙනවා ස්වාමීන් වහන්සේ. තිබෙනවා. ඔය මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ ඉතින්? ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ වචන හරඹයෙන් නිසා ඉපිච්ච සිද්ධියක්ද කියලා මේ මම මාගේ කියන සංකල්ප. වචන හරඹේ අපිට ලියන්නත් වෙන වචන හරඹෙන් ගැටි ගැහෙන්නේ වචන හරඹේ නම වචන හරඹයෙන්ම පමණක් ආව එකක් නෙවෙයි මේ. දැන් අද මම අදිෂ්ඨාන කරගන්න බුද්ධානුස්සති භාවනා වඩනවා කියලා. එහෙම විනාඩි 10ක් 15ක් නැත්නම් විනාඩි 20ක් ඉන්නකොට එකපාරට ආනාපානසතියට මාරු වෙනවා. එතකොට ඒක වැරදිද? එතකොට මම කරන්නේ ආනාපානසතිය වඩ아가න යන්නේ ඒක. නමුත් මම වාඩි උනේ අදිෂ්ඨාන කරලා බුද්ධානුස්සති වඩන්න. එහෙම නැත්නම් අසුබේ වඩන්න. එහෙම නැත්නම් මේ දෙවිස්කුණු පියන් වඩන්න. නමුත් ටිකක් දුර යනකොට මේ ආනාපානසතියට වැටෙනවා. ඒ වැටෙන එක හොඳයිද එහෙම නැත්නම් ඒ මගේ අනේ කොහොඳයි නැත්නම් අපි අර ස්වාමීන් වහන්සේ කිව්වාගේ ඇඟිලි ගහන එකක්ද එතන වෙන්නේ වෙන්න ඕන දෙට ඉඩ දීලා බලන් ඉන්නද කරන්න ඕනේ සාමාන්‍යයෙන් ඒක මේ භාවනා නොකරන පැත්තෙන් මොනවාද මූලධර්ම පැත්තෙන් බැලුවොත් බුද්ධානුස්සතිය අසුබ මරණානුස්සතිය මෛත්‍රී වගේ දේවල් පූර්වක්‍ෘති භාවනා පූර්වක්‍ෘති වශයෙන් තමයි කරන්නේ ඒක භාවනාවට යන්න පෙරමග සකස් කිරීමක් නැත්නම් පිටිය සකස් කිරීමක් ඒක කෙරුවට පස්සේ අපි ආනාපාන සතියට තමයි දාන්නේ. ඒක කියනවා සාමාන්‍යයෙන් මේ පැරණි උපමාවක් විදිහට කියනකොට ඉස්සර වරායවල් ගැඹුරු නැති නිසා මගී නැව් වරාය ගානටම ගන්න බෑ. ජටිය ළඟ ගැඹුරු නැහැ. ඒ නිසා මුහුදේ නැව ගැඹුරු තැන නතර කරලා ජටියට ඉඳලා ඔරුවෙන් නැගට ගිහිල්ලා නැවෙන් තමයි ගමන යන්නේ. ඔරුව ගන්නවා ජටිය ළඟට මොකද ඔරුව එච්චර ගැඹුරු නැති නිසා ගැඹුරක් අවශ්‍ය නැති නිසා. ඒකට ඔරුවක් වගේ තමයි අපි බුද්ධානුස්සතිය නැත්නම් චතුරාර්යක භාවනා කරන්නේ. ඒකෙන් ගිහිල්ලා ගැඹුරු නැවේ ගැඹුරු මොහොතේ නැවට ගියාට පස්සේ තමයි ගමන පටන් ගන්න. ඉතින් අපි අර බුද්ධානුස්සතිය කරනකොට නිකම්ම ඒ ගැඹුරු දෙයට යනවනම් සාමාන්‍ය පොත්වල දැනුම හැටි බලනකොට ආනාපානෙ ඔක්කොටම වැඩිය ශ්‍රේෂ්ඨයි. මොකද ආනාපානෙ සමත විදර්ශනා දෙකටම දොර අරිනවා. මේ කියනවා යන්නේ සමතේට පමණයි. ඒක නිසා එහෙම ගියාට පස්සේ මේ ලැබිච්ච වටිනාකමක් විදිහට අරගෙන වරක පරීක්ෂා කරලා බලන්න ආනාපානෙට මුළු හදින්ම හිත යොදලා මොකෙන් ගියත් කමන්නේ ආනාපාන වඩනට පස්සේ වැඩි වෙලා ආනාපානෙ ඉඳලා ආනාපානෙට සුවතකම ගන්න තිබුණා නම් ඒක මේ රහත් මාර්ගයේ දක්වාම යන්න පුළුවන් මාර්ගයක් කමටහනක් ඒක නිසා හොඳ පැත්තට දාලා ගන්න එක හොඳයි කියන එකයි මට නම් හිතේ තාපස්නක් තියෙනවා දැන් අපි ගොඩක් අය බෞද්ධයෝ හිතනවා මේ බුදු පියාණන් වහන්සේ මනසින් දකින්න ඕනේ කියලා. ඇත්තටම දැන් බුදු පියාණන් වහන්සේ මේ රූපකාය තුල නැහැ. ඒ කියන්නේ පංචේන්ද්‍රියන් මේ මේ ශරීරය ගැන භෞතික ශරීරය ගැන බුදුහාමුදුරෝ අනුශාසනා කරේම නැහැ, අගය කරේම නැහැ. දැන් අපිත් නමුත් ගොඩක් බෞද්ධයෝ කල්පනා කරන්න ඕනේ කල්පනා කරන්නේ මේ බුදුහාමුදුරන්ගේ රූපය ඇහින් දකින්න. නමුත් බුදුහාමුදුරන්ගේ දේශනාවනෝ ධර්මය තුලින් මා දකින්න කියලා තමයි බුදුහාමුදුර දේශනා කරේ. එතකොට අපි ඇයි අර දැන් සමහර වෙලාවට ගොඩක් වෙලාවට ගොඩක් භාවනාචාරිනු ගන්නනවා මේ බුදු බුදුහාමුදුරන් දිහා බලාගෙන බුදුරස් මාලාව දිහා බලාගෙන බුදුන් මෙනෙහි කරන්න කියලා. ඒකේ ඇත්තටම වටින්නේ අර ධර්මයේ දහම් ගුණ මෙනෙහි කරෙන් බුදුහාමුදුරන් මෙන්න මේ ගුණ තුනනේ මේ ගුණ තුනනේ ගුණ තුනනේ කියන එක මෙනෙහි කිරීම නේද කියන එක තමයි උපහාසයෙන් දැනගන්න තකෑරේ. ඉස්සල ප්‍රශ්නේ බලනකොට ඊටත් වැඩි වටනවා ආනාපාන. ඒ විදිහට හරියටම බුදුගුණ මෙනෙහි කළා බුදුගුණ මේ බුද්ධ රූපේ හිතමානවට වැඩිය බුදුරජාණන්සේගේ ගුණ මෙනෙහි කරන්නේ කොහොඳයි බුද්ධානුස්සති භාවනාවේ ඒත් ඒක අනුන්ගේ දෙයක් එක සම්මුතියක් පමණයි. ආනාපාන කියන්නේ සම්මුතියක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ කලහක්ක්. ඒ නිසා ආනාපානට මේ දෙකෙන් ගන්නවා නම් බුද්ධානුස්සතිය පුළුවන් ආනාපානෙ පුළුවන් නම් මේ දෙකෙන් කොයි එකද ගන්න ඕනේ කියලා ආනපන සතිය ගන්න. බුද්ධානුස්සතියේ බුදු රූපෙ මෙනෙහි කර කර ඉන්න එකද නැත්නම් බුදු ගුණ මෙනෙහි කරනවද කිව්වොත් රූපෙ බලනට ඒදී ගුණේ හොඳයි. ඒ හැම වෙලාවෙදීම වඩා හොඳ එකට පෙරලීම තමයි අපි දක්ෂ වෙන්නේ. සාපේක්ෂක වටිනාකමයි දකින්න ඕනේ. එමෙතු ස්වාමීන් වහන්සේ කොච්චර හිතුවත් බුද්ධ කාය අපිට බලන්න බෑ නේද ස්වාමීන් වහන්සේ. බුදුආනන්ද බුදුරුව අපිට මනසේ ඇඳ ගන්න පුළුවන්ද නෑ ඇත්තට අපිට මේ මේක බුදු පිළිම කියලා පිළිගන්නවා නම් මේක හිතේ මනසේ අඳ ගන්න පුළුවන්. ඔව්. ඇත්තටම ස්වභාවික බුදුහාමුදුරන් වහන්සේ දැන් අපි දැන් මේ දැන් මෙතන සමාධි පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නේ. අපි දැන් බුදුපියන් වහන්සේ සිතින් මවා ගන්න පුළුවන් මේ සමාධි පිළිම වහන්සේ කරන්නේ මේ සක්මන් කරන විලාසය, වැඩ හිටන විලාසය, ඇවිදින විලාසය, සතපෙන විලාසය ඔක්කොම දකින්න පුළුවන් වෙන්නේ ස්වාමීන් වහන්සේ. නෑ එහෙම එකක් නෙවෙයි මෙතන අදහස් කරන්නේ දැන් අපිට නබිනායකතුමා හිතිමව ගන්න පුළුවන්. මොකද අපිට හිතලවත් නැහැ අපි. අනිත් එක ඒ හිතේ මැව්වොත් එමේ මරන්න ඕනේ මිනිහා. මේ ළඟදී කාටුන් එකක් ඇඳලා ගැහුවානේ තානපති කාර්යාලයට ගැහුවන අභිනායකතුමා දැක්කනම් මරන්න ඕනේ. ඒ තරම්ම ඒක භයානකම දෙයියෝ පහත් කර සැලකියවා. ඉතින් යටින් බලනකොට බුද්ධ රූපේ එහෙම මාරාන්තික දෙයක් මොකක්වත් නැත්තේ. ඒකට කියනවා මේ portable sanctity කියලා. ඕන තැන ගිහලා බුදුහාමුදුරු ඉස්සරහින් තියාන මේ බුදුහාමුදුරු ඉන්න බඩ රූපයක් තමයි. ප්‍රශ්නයක් නැහැ. අර වගේ අපි දැඩි මත දාටි වෙන්නේ බුදු රූපයක් දැක්කොත් මරන්න ඕනේ, ඇන්දොත් මරන්න ඕනේ, රූපයක් හදුවොත් මරන්න ඕනේ කියලා බුදුහාමුදුරු කරන ගෞරවයක් කියලා එහෙම දැඩි මත දාහරි වෙන්නත් නරකයි. يعني මේක නියම බුදුහාමුදුරු කියලා හිතන්නත් නරකයි. අපිට තියෙන්නේ අර කෙලස් ටිකක් අයින් කර ගැනීම සඳහා ලවංගුවට ගන්න එක විතරයි. ඕක බුදුමුණේ ගත්තත්, මෛත්‍රී ගත්තත්, කොයි එක ගත්තත් නික්ලේශී தත්ත්වයටපත් කරනවා නම් ප්‍රයෝජනේ සලකලා බලලා මැට්ටෙන් ඇල්ලුවත් මැට්ට උනක් ප්‍රශ්නයක් අපිට නැහැ. නේ සද්ධාව බීජේ වෙනවනම් බුද්ධහනුසතියේ වටිනවා. අපි මේ රිට්‍රීට් එක කරනකොට මහත් ආගන්තුක නිසායි මම මේ කියන්නේ අපි සද්ධාව නෙවෙයි සරණතිය සතිය. සද්ධාව නැතුව සීලයක් වඩන්න බෑ. දැන් බුදු පියාණන් වහන්සේ කරේ අපි අදවතින්ම විශ්වාස කරනවා මේ සියලු කෙලෙස් නැත රාහත් උසේකේ කියන ගුණාංග ඔක්කොම සත්‍ය සතරින් ගොඩ ගන්නයි බුදු පියාණන් මෙතන දුක් විඳ කියලා. ඒ අනුව එහෙම හිතලා අපි මේ සතර දුක දැකලා පන්සිල් පද පහ රැකලා ඒ පුරුවන් තරම් මේ කුසලයේ හැතිරිලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාව මෙනෙහි කරන්න සිත දියුණු කරන්න තමයි වාඩින භාවනාවට. ඉතින් දැන් සීලේ අඩුවක් තියෙනවා නම් සිත සමාධිගත වෙන්නේ නැහැ කියන එක මගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම නිතරම සීලය පිළිබඳව අද බලනවා. නමුත් ගිහියෙක් වශයෙන් මට පංචශීලය 100%ක් කොහෙත්ම රකින්න බෑ කැඩෙන අවස්ථාවන් වැඩි. එහෙම පංචශීල රකින්නවා කියන මුසාවාදයක් කියන්නේ. ඉතින් මේ එතනදී ශ්‍රද්ධාව මම ඇත්තටම ගොඩක් අගය කරනවා. ඒක අවශ්‍යම නැද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න. නෑ මේකදී මම නැවතත් කියනවා ඍජුව මේ වගේ වැඩමුළුකට ආවට පස්සේ සද්ධාව නැති කෙනෙක් මෙවට එන්නේ නැහැ. සීලයක් නැති කෙනෙක් ආව ගහලා එලවනවා. වැරම් ඵලයන් කියන. අපි මෙතන සතිය විතරයි වඩන්නේ. අපි ඔක්කොම ওই තියෙන අවුල් පාස ගලවලා එකකට දානවා. එච්චරයි. ඔව්. ආවේ නැත්තම් දවස් දෙකෙන් ගඳෙන් කීයකි. ඒක කොටු වෙන. ඒක බය වෙන්න එපා. ආවට පස්සෙත් ආයේ සද්ධාව වලවලා ඉන්නවනම් අන්න එතනයි උතන තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි නැවතත් සදාචාරවාදී වෙනවා, සද්ධාව ඇති කරන්න හදනවා. එතකොට අපි වෙන්නේ අපි මේ දේ සැක කර කර ඉන්නවා. අපි එහෙම නෙවෙයි කරන්න දෙන අපි කට්ටියම එකතුලා එක එල්ලයක් අරගන්නවා. එල්ලේ අරගෙන ඔක්කොමලා ගහගෙන ගහගෙන ගහගෙන යනකොට අඩුපාඩුකම් තියෙන අයගේ අඩුපාඩු පේනවා. පුළුවන් නම් එතන තනවා වඩාගෙන යනවා. එහෙම නැත්තම් කියනවා ඊගා බස් එකේ ඉන්න අපේ බස් එක අපි යනවා. දැන් සෙනඟ පිරුණා ගියා. ඒ වගේ අර මේ මේකේ මේකේ තියෙන මේ ඔබ්ජෙක්ටිව් එක එහෙම නැත්නම් අපි ඉස්සරහින් තියාගත්ත අරමුණ දිහා බලනකොට මේව ගැන අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඔක්කොම ඉවරයි. වැඩමුළු අපි සකස් කරලා තියෙන්නේ සද්ධා වඩන්නවක්වත්, වීර්ය වඩන්නවක්වත්, සමාධි ප්‍රඥා නෙවෙයි. ඒව නෑ කියන එකවත්, ඒව ඕනේ නෑ කියන එකවත් නෙවෙයි තියෙන්නේ. ඒත් එල්ල කරලා තියෙන්නේ සතිය. ඊට පස්සේ කියලා දෙනවා සතිය නැත්තම් හදන්නේ මෙහෙමයි. මෙහෙම මෙහෙම කරන්න කියලා අපි උත්සාහයක් ගනිමු කියලා. ඉතින් බලන්න ගියාම මේ අපි එක එක තැන් වලින් එක එක අම්මලා දරුවෝ ඒවන්ට අපිට එකඟ වෙන්න පුළුවන් පදනමක් තියෙනවා. දැන් අපේ සම්මත කාලය સમાප්තයි. ඒ නිසා අපි නැවත හතරට රැස් වෙනවා.